ඩුබායි ලංකාරාම භාවනා මධ්‍යස්ථාන දීපති අපේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරේ ලොකු සාමින් වහන්සේගෙන් අවසරයි සද්ධාවන්ත කාරුණික ගුණගරුක පින්වත්නි සමත විපස්සනා භාවනාව සම්බන්ධව අපට මුණ ගැහෙන වටිනා දහම් කාරණාවන් සම්බන්ධව කෙරෙන සදහම් කතිකාවතට තමයි අදත් මේ සම්බන්ධ වෙන්නේ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළ නිවන් මඟ බොහෝම සද්ධාවෙන් ගුණපිලිවෙත් පුරනකොට ඒ නිවන් මඟ පිළිබඳ හරියට දැනගෙන කල යුත්ත කරමින් නොකල යුත්ත නොකරමින් අත්හැරිය යුත්ත අත්හරමින් වැඩිය යුත්ත වඩමින් අපිලිවලක් නැතුව පිළිවෙලකට බුදවරු පසේ බුදවරු මහරහතන් වහන්සේලා ඊට මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා ධානලාභී උතුමන් වහන්සේලා ගිය මඟ වෙනස් නොකර මේ බුද්ධ ආදී උතුමන් වහන්සේලාගේ මඟට අනුයාත වෙමින් තමයි අපි මේ මාර්ගයේ යන්න ඕනේ. ඒ පිණිස අපි දැනගත යුතු කරුණු කාරණා ගොඩාක් තියෙනවා. ඒ සම්බන්ධව තමයි මේ උතුම් දහම් කතිකාවත අපි කරන්නේ. අපි පහුගිය සතියේ දැනගත් වටිනා කාරණා කීපයක් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ මොන හේතුව පිණිසද කියන එක දැනගත්තා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ සංවරය, පස්සදෑරුම් වූ සංවරය පිණිසයි. ඒ වගේම තමයි පස්සදෑරුම් වූ ප්‍රහාණය පිණිසයි. මහා කාරුණිකයන්න් වහන්සේගේ හැම බණපදයක්ම එහෙම් පිටින් මේ සම්බුද්ධ ශාසන ප්‍රතිපදාවම ඔය කාරණා 10 පිණිස තමයි පවතින්නේ. එතකොට දානයක් දෙන තැන ඉඳලා සීලයක් රකින තැන ඉඳලා මේ සම්බුද්ධ ශාසන ප්‍රතිපදාව තුළ හැම මොහොතකම ওই කාරණා 10න් එකක් කීපයක් සම්පූර්ණ වෙන්න ඕනේ. දිනක ඔය සියලු කාරණා ටික සම්පූර්ණ කරගෙන තමයි අපි මේ සම්බුද්ධ ශාසනයේ කතකිච්චෝ සියල්ල කරන ලද මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ. ඒ උතුම් ශාසන ප්‍රතිපදාවේදී ඒ ශාසන ප්‍රතිපදාව යනකොට සමතේපස්සනා භාවනා වඩනකොට අපි මාර්ගය නොවරදවා පිළිවෙලට ඒ දේ කළ යුතුයි කියන බවත් ඊට හේතුත් අපි පහුගිය සතියේ සාකච්ඡා කළා. ඒ අනුව අපට මේ භාවනා පූර්වක්‍ෘත්‍ය කියන කාරණාව ගොඩාක් වැදගත් කියලා මතක් කළා. භාවනා පූර්වක්‍ෘත්‍ය කියන්නේ භාවනාවට පෙර කළ යුත්ත. ඒ භාවනාවට පෙර කළ යුත්ත සම්පූර්ණ කරලා බුදුරජාණන් වහන්සේගේ දායාදය රෝපණය කරන්න පුළුවන් වෙන විදිහේ භූමියක් සකස් කරගන්න ඕනේ අපේ సంతාන තුල. ඒ පිණිසයි මේ පූර්වක්‍ෘත්‍ය. එක එක භාවනාවට වෙන වෙනම පූර්වක්‍ෘත්‍යයක් තියෙනවා. බුදුගුණ භාවනාව වේවා ආනාපාන සතිය වේවා විදර්ශනා භාවනාවේ එක එක කාණ්ඩ වේවා මේවාට වෙන වෙනම පුරුදු පුහුණු කළ යුතු පූර්ව කෘත්‍යයක් තියෙනවා. ඒ භාවනාවට ප්‍රථමව ඒ පූර්ව කෘත්‍ය නැත්තම් ඒකට කියනවා පරිකර්ම කරනවා කියලා. මොකක්ද? පරිකර්ම කරනවා කියලා. භාවනාවට ඉස්සර වෙලා වෙන කෙනාට නමක් කියනවා ආදි කාර්මිකයා කියලා. ඉස්සරෝම පටන් ගන්න කෙනා ආදි කාර්මිකයා. ආදි කාර්මික කුල පුත්‍රයා කියලා තමයි බුදුරජාණන් වහන්සේ ආදි කම්මිකෝ කුල පුත්තෝ කියලා තමයි තියෙන්නේ. ආධිකාර්මික කුලපුත්‍රයා. එතකොට මේ ආධිකාර්මික යෝගාවචරේකට ඉස්සරෝම භාවනාවට පරිකර්ම කරන්න ඕනේ. ඒ භාවනාවට කළ යුතු පරිකර්මය භාවනා ගුරුවරයෙකුගෙන් අහලා දැනගන්න ඕනේ. ඇයි අපි මේ සාසන ප්‍රතිපදාව ඉගෙන ගන්නෙ විශේෂ කාරණයක් තියෙනවා මම ඒක ඉදිරියට මතක් කරන්නම් අපි අද විශේෂයෙන්ම බුද්ධානුස්සති භාවනාව නැත්තම් සතර කමඨහම් පිළිබඳව තමයි කතා කරන්නේ. ඒ සතර කමඨහම් වල බුද්ධානුස්සති භාවනාව පිළිබඳව තමයි අපි ගිය සතියේ අවසන් කළේ. අපේ පින්වත්නි දැන් පැවිද්ද ගත්තාම ස්වාමින් වහන්සේ නමකගේ පැවිද්ද මේ කාරණා හොඳට ඔලුවට දාගන්න ස්වාමින් වහන්සේ නමකගේ පැවිද්ද ගත්තාම ඒ පැවිද්ද පිහිටන්නේ බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණොත්. ගිහියෙක් තනියෙන් සිවුරු දාගත්තා කියලා පැවිද්ද පිහිටන්නේ තව ගිහියෙක් නැත්තම් පැවිද්ද නැති කෙනෙක් තව කෙනෙක්ව මහාන කළා කියලා උපසම්පදා කළා කියලා පැවිද්ද උපසම්පදාව පිළිටන්නේ නැහැ. ඒක අපේ පින්වතුන් මං හිතන්නේ දන්නවා. පැවිද්ද පිහිටන්න නම් සීලය පිහිටන්න නම් ඒක බුදුරජාණන් වහන්සේගෙන්ම එන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී බුදුරජාණන් වහන්සේම පැවිද්ද දුන්නා. උපසම්පදාව දුන්නා. බුදුරජාණන් වහන්සේගෙන් ගන්නවා කියන එක ක්‍රම දෙකකට සිද්ධ වෙනවා. එකක් බුදුරජාණන් වහන්සේගෙන් ගන්නවා අනිත් එක බුද්ධානුබුද්ධ පරම්පරාවෙන් ගන්නවා. ඒ තමයි කාරණා දෙක. එතකොට තාත්තා මොනවා හරි දෙනවා ගිහිල්ලා පුතාට දෙන්නේ කියලා. අම්මට. එතකොට අම්මා ගෙනල්ලා ඒක පුතාට දුන්නාම ඒක තාත්තම දුන්නු එකක් වෙනවා. අම්මා අරගෙන ආපු කෙනෙක් විතරයි. තාත්තම දුන්නු එකක් ඒක. පැහැදිලිනේ? ඒ වාගේ බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්දගත්තු ආනන්ද නන්දබගු කිම්බල රේවතාදි මහරහතන් වහන්සේලාගෙන් මහා කාශ්‍යපාදි මහරහතන් වහන්සේලාගෙන් පැවිද්ද ගත්තා ඊළඟ પરම්පරාව. එතකොට ඒක බුදුරජාණන් වහන්සේගෙන්ම තමයි ආවේ. බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප ශාසනය දුන්නා මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ ඊළඟ ස්වාමීන් වහන්සේට දුන්නා. ඉතින් මේ වාගේ අවිච්ඡින්නව බුදුරජාණන් වහන්සේම දුන්නු පැවිද්ද තමයි අද අපිටත් ලැබිලා තියෙන්නේ. කැඩිලා නැහැ. බුදුරජාණන් වහන්සේම අතින් අතට එවපු පැවිද්දක්. පරම්පරාවෙන් පරම්පරාවට එවපු පැවිද්දක් තමයි අපට හම් වෙලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන්ම ලැබුණු නිසායි පැවිද්ද පිහිටියේ. අපේ පින්වත්නි මේ භාවනාව කියන එක නැත්තම් භාවනා කමඨහන කියන එකත් පරම්පරාවෙන් බුදුරජාණන් වහන්සේගෙන් මෙවෙත් Tamanට ලැබුණොත් තමයි කමටහන වැඩෙන්නේ. මේ කතාව අදම අහපු කතාවක් වෙන්නේ නැති සමහර විට. මේ කතාව ධර්මයේ විතරක් ඉගෙන ගත්තු. ත්‍රිපිටක ධර්මයේ විතරක් ඉගෙන ගත්තු බණ භාවනා නොකරපු කෙනෙක් අභියෝගයට ලක් කරන්න පුළුවන්. බණ ටික පොතේ තියෙනවා නම් ධර්මයේ තියෙනවා නම් ඒ ධර්මය දැන ඉගෙනගෙන ඒ අනුව නුවණ පවත්වලා මාර්ගඵලයක් ලබන්න පුළුවන් රහත් වෙන්න පුළුවන් භාවනාව වැඩෙනවා කියලා කෙනෙක් තරඟ කරන්න පුළුවන්. හැබැයි ධර්මයත් එක්ක භාවනාවත් පුරුදු පුහුණු කරපො විශේෂයෙන්ම භාවනා වඩපු යෝගාවචරයෝ පැරණි ආචාර්ය උතුමන් වහන්සේලා ඒ උතුමන් වහන්සේලා දන්නව අත්දැකීමෙන්ම ආචාර්යයන් වහන්සේ නමකගේ ගුරු මුඛයෙන්ම ගන්න කමටහන තමයි පිහිටන්නේ වැඩෙන්නේ කියන කාරණාව. සාමින් වහන්සේලාට බණ භාවනා කියලා දීලා බොහෝ ධර්මයේ උගන්වපු සමහර අය රහත් භාවයටපත් වුණු මහ උතුමන් වහන්සේලා පවා Taman සංවේගයට පත් වුණු වෙලාවේ තව ස්වාමින් වහන්සේ නමකගෙන් ගුරු මුඛයෙන් කමටහනක් ගත්තා. එතකොට දැන් අපි බුදුගුණ භාවනාව ගැන දන්නවනේ. කොහොමද වඩන්නේ කොහොමද ධ්‍යාන උපදවන්නේ උපචාර ධ්‍යානයක් උපදවගන්නේ කොහොමද කියන කාරණය දක්වාම අපි දන්නවා මෙහෙම දැනගත්තත් ඒ බුදුගුණ භාවනාව වඩන්න ඕනේ කියන මූල කර්මස්ථානය බුදුරජාණන් වහන්සේගෙන් මුවින් ඇවිත් පරම්පරාවෙන්ම Tamanට ලැබෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි ඒ කමඨහන වැඩෙන්නේ. දැන් නාසිකාග හුස්ම පිහිටවාගෙන සිහිනුවන උපදවාගෙන ආස්වාස ප්‍රාස්වාසයේ බලන්න කියන ආනපාන සති භාවනාවේ මේ මූල කමඨහන කවුරුත් දන්නවා. ඉස්කෝලේ යන කාලෙත් අපි දන්නවා ඔක. හැබැයි ඔය භාවනාව ආචාර්ය પરම්පරාවෙන් ඇවිල්ලා කමඨහන් ඇදුරෙකුගෙන්ම ඒක තමන් අරගන්න කල. උන්වහන්සේම යම් වෙලාවක තමන්ට දුන්නොත් නාසිකාග සිහිය පිහිටවාගෙන මෙහෙම භාවනා කරන්නයි කියලා. ඒ කමඨහන ගුරුමුකේම ආවොත් බුදුරජාණන් වහන්සේගෙන්ම ආවොත් තමයි ඒ කමටහන වැඩෙන්නේ. ඒක අපි නොදන්න නොපෙනෙන ධර්මතාවයක්. හේතු ගොඩාක් ඇති ඒකට. එනිසා මේ කමටහන් ගන්නවා කියන එක සුළු කොට හිතන්න එපා. මොනතරම් භාවනාවේ කරුණුකාරණා දැනගෙන ත්‍රිපිටකේ පරතරට ගියත් ඒ භාවනා කමටහන ගුරුවරයෙක් ගාවට ගිහිල්ලා අරගන්න ඕනේ. Taman දන්න කමටහන වුණත් ගුරු මුඛයෙන් අරගන්න ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් પરම්පරාවෙන් ඇවිල්ලා මේ මේ ස්වාමීන් වහන්සේ අත බුදුරජාණන් වහන්සේම මට යවපු කමටහනකුයි මම මේ වඩන්නේ කියන තැනක ඉඳගෙන තමයි ඒ කමටහන වඩන්න ඕනේ. එතකොට තමයි ඒක පිළිටන්නේ. මේක මේ කමටහනට විතරක් නෙවෙයි. ස්වාමීන් වහන්සේලාගේ පැවිද්දටත් එහෙමයි. බාහිරින් ගත්තොත් යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රයක් ගත්තත් එහෙමයි. ඒක පොතින් පතින් ඉගෙන ගත්තට එහෙම පිළිටන්නේ ඒක ඇදුරු පරපුරකින් එන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ ශිල්ප පිළිටන්නේ. ඒක සාමාන්‍ය ලෝක ධර්මතාවයක්. එනිසා මේ කමඨහන ගන්නවා කියන කාරණාව සුළු කොට හිතන්න එපා. ඒක ගොඩාක් වැදගත් කාරණාවක්. එතකොට බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අනුස්මෘති කරන මේ බුද්ධානුස්සති භාවනාව නැමැති කමඨහනත් අපි කොච්චර බුදු ගුණ දැන ඉගෙන ගත්තත් බුදු ගුණ අනන්තයි කියලා වඩන්නේ කියලා ගුරුවරයෙකුගේ මුඛයෙන්ම ඒක අහන්න ඕනේ. අහලා ඒ ගුරු මුඛයෙන්ම කියපු එක අරගෙන එතනින් භාවනාව පටන් ගන්න ඕනේ. පැහැදිලිනේ නේද? එහෙම වුණොත් තමයි මේ භාවනාව දිගට පුරුදු පුහුණු වෙන්නේ. මේ බුද්ධානුස්සති භාවනාවේ ක්‍රම ගැන අපි ඉස්සරහට කතා කරමු බුදු ගුණ භාවනාවේ ලැබෙන ආනිසංස ටිකක් මම පෙන්නලා තියෙනවා මේ බුදු ගුණ භාවනාවේ ලැබෙන ආනිසංස ඇයි අපි මේ බුදු ගුණ භාවනාව වඩන්නේ නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න රහත් වෙන්න සමත විපස්සනා භාවනා මුදුන්පත් කරගන්න මේ මූල කමඨහන මුදුන්පත් කරගන්න තමයි මේ චතුආරක්ෂක භාවනා නැත්නම් මේ පූර්වක්‍ෘත්‍යයට අයිති භාවනා ටික අපි පුරුදු පුහුණු කරන්නේ. මේ පූර්වක්‍ෘත්‍යයට අයිති භාවනා හතර අපේ නිවන් මාර්ගයට කොහොමද උපකාර වෙන්නේ කියන එක තමයි දැන් අපි බලන්නේ. අපේ පින්වත්නි මේ බුදුගුණ භාවනාව පුරුදු පුහුණු කරනකොට පළවෙනියටම ලැබෙන ආනිසංසයක් තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ගෞරවය අධික වීම. ඒක කොහොමද නිවන් මාර්ගට උපකාර වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ගෞරවය අධික වීම නිවන් මාර්ගට උපකාර වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ඒ ප්‍රතිපදාව පිළිබඳව විශ්වාසයෙන් අචලව භාවනා මගේ පිහිටා සිටින්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවය තියෙන කෙනාට විතරයි. නැති වුණොත් කමඨහන ගැන සැක ඇති වෙනවා. කමඨහන ගැන සැකයක් ඇති වුණොත් භාවනාවේ අචලව පිහිටා හිටින්න බැරි වෙනවා. එනිසා කමඨහන ගැන ඉස්සරෝම සැක නැති වෙන්න ඕනේ. මේ කමඨහන් ගැන සැක නැති වෙන්නට භාවනා මාර්ගය ගැන සැක නැති වෙන්නට මේ කමඨහන අපට දායාද කළ බුදුරජාණන් වහන්සේ ගැන අධික ගෞරවයක් හිතේ තියෙන්න ඕනේ. ගුරු ගෞරවය නැති කෙනාට ශාස්ත්‍ර ගෞරවය නැති කෙනාට ශිල්ප ශාස්ත්‍ර පිහිටන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවය මේ නිවන් මඟ පුරුදු පුහුණු කරන කෙනාට අත්‍යවශ්‍යයි. ප්‍රධානම කාරණය තමයි අපේ පින්වත්නි මම අපේ පින්වතුන්ට මේ කාරණය මීට ඉස්සර වෙලා පැහැදිලි කරලා තියෙනවා මේ ලෝකය අපට පේන විදිහකුයි බුදුරජාණන් වහන්සේ දැක්ක විදිහකුයි කියලා දෙකක් තියෙනවා මේ ලෝකය අපට පේන විදිහ හරි කියන තැනකනේ අපි ඉන්නේ හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකය පිළිබඳ අමුතුම කතාවක් දේශනා කළා ඒ කතාව දේශනා කරනකොට මහ පොළොව කම්පා වුණා. දෙවි මිනිස්සු හෙල්ලිලා ගියා. දෘෂ්ටි ජාල කම්පණය වුණා. මේසා සංසාර භව ගමනක මිනිස්සු හිතාගෙන ආපු ඇත්තමයි කියලා පොතපත ලියවුණු ඒ වගේම උගන්වපු પરම්පරාවලින් පැමිණුණු ඇස් දෙකෙන් දැකලා සත්‍යයි කියලා පිළිගත්තු කන් දෙකෙන් අහලා සත්‍යයි කියලා පිළිගත්තු දෙයක් බුදුරජාණන් වහන්සේ එහෙම නෙවෙයි කියලා කිව් දේශනා කළා. අන්න එතන මේ ලෝකයේම හෙළවිලා ගියා. එතකොට බුදුරජාණන් වහන්සේ අපට පෙන්නපු විදිහ අපේ ඇස් දෙකට පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දැකපු විදිහ. කන් දෙකට ඇහෙන්නේත් නැහැ. නාසයට, දිවට, ශරීරයට, මනසට බුදුරජාණන් වහන්සේ දැකපු විදිහ අපට දැනෙන්නේ නැහැ. අතින් අල්ලලා බලන්නත් බෑ මේන් කියලා ඔප්පු කරන්නත් බෑ රූප සටහන් වලින් පෙන්වන්නත් බෑ ඒ සියල්ලෙන් බුදුරජාණන් වහන්සේ දැකපු විදිය පෙන්වන්න බෑ එතකොට අපි හැම වෙලාවෙම මේ ලෝකය ගැන හිතාගෙන හිටපු විදිහට වඩා වෙනස් විදිහක් බුදුරජාණන් වහන්සේ දැක්කු නිසා අපේ පින්වත්නි අඟහරු ලෝකය ගැන විද්‍යාඥයෝ මොනවා හරි කිව්වොත් අපි ඒක විශ්වාස කරන්නේ විද්‍යාඥයා ගැන තියෙන විශ්වාසෙත් එක්ක. ඒක ගැන රූප සටහනක්වත් තියනවා කියමුකෝ. එහෙම රූප සටහනක්වත් නැති දෙයක් ගැන කිව්වොත් අපට විශ්වාස කරන්න වෙන්නේ අර කියන කෙනා ගැන තියෙන විශ්වාසය නිසා මිසක අපට ප්‍රත්‍යක්ෂ වෙලා නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අපට දේශනා කරපු දර්ශනය එහෙම නැත්නම් ධර්මය දර්ශනය කියන එක වැරදි කියලා මම කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පින්වත්නි අපට වැටහෙන තේරෙන දකින විදිහ නෙවෙයි. ඒක විශ්වාස කරන්න නම් ඒක පිළිගන්න නම් බුදුරජාණන් වහන්සේ ගැන අසීමිත ගෞරවයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මගේ අතේ තියෙන මේ වටාත්ත වටාත්තක් නෙවෙයි කියලා. ඔබේ දරුවා සත්වයෙක් නෙවෙයි කියලා දේශනා කරන උන්වහන්සේ. දැන් මේක හතර බීරි කතාවක් අපට. පුංචි කාලේ ඉඳලා ඇතිදැඩි කරලා මේ පළ තියෙන දඟලන කතා කරන හිතන කියන මේ දරුවා සත්වයෙක් නෙවෙයි කියලා උන්වහන්සේ දේශනා කරා. පුද්ගලයෙක් නෙවෙයි කියනවා ආත්මයක් නෙවෙයි කියනවා මේක කොහොමද විශ්වාස කරන්නේ අපිට මේක කිසි ලෙසකින්වත් අපිට විශ්වාස කරන්න බෑ මේක විශ්වාස කරන්න තියෙන එකම එක විදියයි බුදුරජාණන් වහන්සේ ගැන තියෙන විශ්වාසයෙන් විතරයි වෙන කිසිම සාක්කයක් නෑ අපිට ඒකට එනිසා මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවාදරය බුදුගුණ මානසිකාර කරලා කරලා යම් යෝගාවචරයේ සිතේ යම් පමණ ඇති වෙනවද? එපමණට හිතේ සැකයක් ඇති වෙනවා. Taman අර දැඩිව මගේ දරුවාමයි මේ සත්වයක්මයි මේ පුද්ගලයෙක්මයි කියලා දැඩිව ගත්තු දෘෂ්ටිය බුරුල් වෙනවා. දැඩිව ගත්තු දෘෂ්ටිය බුරුල් වෙනවා හිතේ. ඇයි බුරුල් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවය වැඩි වෙනකොට බුදුරජාණන් වහන්සේ වදාළ දේ ටික ටික විශ්වාස කරන්න වෙනවා. නොදැක්කත් නොතේරුණත් උන්වහන්සේ කියපු දේ විශ්වාස කරන්න වෙනවා. දැන් අපේ පින්වත්නි සාමාන්‍ය කෙනෙකුට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවයක් නැති කෙනෙකුට ගිහිල්ලා එයාගේ ආදරෙන් ඇස් දෙක වාගේ බලා ගන්න දරුවෙක් පෙන්නලා කියන්නකො මේ සත්වයක් නෙමෙයි දරුවෙක් නෙමෙයි පුද්ගලයෙක් නෙමෙයි මේ නාම රූප ගොඩක් කියලා. එයා පිළිගන්න කැමතිද? ඒ ගැන හිතන්නවත් කැමතිද? ඒ ගැන හොයන්න හිතෙනවද එයාට? නෑ. එයා මේ වචනේ කොහොමටවත් විශ්වාස කනකටවත් ගන්නෙ නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවය තියෙන කෙනා. දැන් අපේ සාමාන්‍ය බෞද්ධ ලෝකයට ඔක ගිහිල්ලා කියන්නකෝ. පිළිගනීද කියලා. පිළිගන්නේ නැහැ. බණ අහනවා තමයි. බුදුන් වඳිනවා තමයි. තෙරුවන් සරණ යනවා තමයි. ගිහිල්ලා ඔබලත් එක්ක ඉන්න යාළුවෙකුටම තෙරුවන් සරණ ගියපු බෞද්ධයෙකුටම ඔයාගේ නෝන සතර මහා ධාතුවක්. ඔය නෝන කියලා කෙනෙක් නැහැ. ওই ඡායාවක් ඔය ඔය ඔයාට පේන මුලාවක්. ඔතන තියෙන ඉපදෙන බිදෙන හිතක් විතරයි. ඒක ශක්තියක්. මේ විශ්ව කුහරයේ තියෙන. ඔතන තියෙන්නේ රූප ධර්ම කොටක භ්‍රමණයක්. ඔතන හිතන කෙනෙක් නැහැ. දකින කෙනෙක් නැහැ. ඔයා ස්පර්ශ කරන කෙනෙක් නැහැ කියලා ඔය කතාව කියන්නකෝ. එක්ක ගුටි කන්න වෙනවා. මේ බෞද්ධයෙකුට මේ කතාව කියන්නේ. පන්සලට දන් දෙන සිල් ගන්න සමහර වෙලාවට ගොඩාක් ශාසනයට කැප වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. බෞද්ධයෙක් වශයෙන් පෙනී ඉන්න කෙනෙක්. හැබැයි ওই කතාව කිව්වොත් යා ගිහිල්ලා ඇත්තද අර කියපු කතාව ඇත්තටම මගේ නෝනා කියලා කෙනෙක් නැද්ද? ඇත්තටම මෙතන මේ සතර මහා ධාතුවක්ද? එතකොට මෙතන මේ පණ තියෙන කෙනෙක් නැද්ද කියලාවත් කල්පනා වෙයිද? එහෙමවත් හිතයිද? ඒ ගැන සැක කරයිද? නැහැ නැහැ. කවදාවත් ඒ ගැන සැක කරන්නේ නැහැ. සමහර වෙලාවට ඔයාලගේ හදවත් වලටත් තට්ටු කරලා බලන්න. බුදුරජාණන් වහන්සේ සත්වයක් නෙමෙයි පුද්ගලයෙක් නෙමෙයි කියන එක පුංචි කාලේ දහම් පාසලේ ඉඳලා අහන ඔයාලා. බුද්ධ වන්දනාවක් කරන වෙලාවෙත් මේ සංස්කාර ධර්ම අනාත්මයි කියලා අහන ඔයාලා. මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන වචන තුන ඔයාලා අහනවා. හැබැයි කවදා හරි ඔයාලා ඇත්තටම මගේ දරුවා එතකොට නැද්ද? දරුවෙක් කියලා කෙනෙක් නැද්ද එතකොට? එතකොට මේ hina වෙන්නේ කතා කරන්නේ ඇත්තටම කවුද කියලා. නිකමට කල්පනා කරලා තියෙනවා සමහර විට. සමහර විට නැතුව ඇති. අපේ පින්වත්නි ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන උන්වහන්සේගේ වචනය ගැන විශ්වාස කරන්න තරම් මේක සකස් වෙලා නැහැ. එහෙව් හිත තියෙන කෙනෙක් ඇවිල්ලා සමත විපස්සනා භාවනාව වඩන්න හදනවා. එයාට භාවනා වැඩෙනවා කියන එකම විහිළුවක්. එයාට භාවනා වැඩෙනවා කියන එකම විහිළුවක්. වැඩෙන්නේ නැහැ කවදාවත්. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් මේ කමඨහන් අරගෙන සමත විපස්සනා භාවනා අරගෙන භාවනා පරම්පරාවෙන් ආපු කමඨහන් ආචාර්යවරු පෙර පැරණි ඇදුරු පළමු කොට මේ බුද්ධානුස්සති භාවනාව චිත්ත સંතාන තුල ප්‍රගුණ කරලා මේ సంతානීය බුදුරජාන් වහන්සේගේ වචනය විශ්වාස කරන තැනට හදාගන්න කියලා තේරුණාද? දැන් තේරෙනවානේ අපි බුදුරජාණන් වහන්සේගේ වචනය විශ්වාස නොකර සමත විපස්සනා භාවනා වැඩුවට අපට නිවන් මඟ වැඩෙන්නේ නැහැ අපි පින්වත්නි. අපට ලෝකය ගැන සැකයක්ම නැහැ. බුදුරජාණන් වහන්සේගේ වචනේ විශ්වාස කරලානේ අපි බෝධියට වඳින්නේ. නේද? නැත්තම් අපි ගහකට වඳින්නේ නැහැ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාළ නිසා මේක කරන්නේ. පිළිමයකට වඳින්නේ, චෛත්‍යයකට වඳින්නේ අපි කරනු දැනගෙන නෙවෙයි. ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආනිසංස දේශනා කළා. ඒ නිසා හොඳට කල්පනා කළොත් තේරෙනවා. එනිසා වෛද්‍යවරයෙක් දෙන බෙහෙත් ටිකක් ජීවිතේ පරදුවට තියලා බොන්න පුළුවන් වුණා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ කාරණේ ගැන අපට ඇයි පුංචිවත් සැකයක් ඇති වෙන්නේ නැත්තේ? අපි බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව තියනවා කියලා හිතන් හිටියට නිවම්මග යන්න පමණටම අපේ හිතේ සද්ධාව මදි. බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ගෞරවය මදි. අපේ මහත්තයා මේ කාරණේ ඇත්තද කියලා ඇවිල්ලා ධර්මය හොයලා භාවනා කරලා මේක ඇත්තද කියලා දකින්න හිතෙන්නේ බුද්ධ වචනය විශ්වාස කරන පමණට හිතේ සද්ධාව බුද්ධ ගෞරවය වැඩුණු දවසක. ඒක හැමෝටම එහෙම වැඩෙන්නේ නෑ අපේ පින්වත්නි. ඒ නිසා තමයි ඒ අයට කියන්නේ එන්න පන්සල් එන්න. මල් පහම් පූජා කරන්න. බුද්ධ වන්දනා කරන්න. පින් පුරන්න, දන් දෙන්න, බුදු ගුණ අහන්න, බණ අහන්න. එහෙම අහගෙන අහගෙන යනකොට ගුණ පුරාගෙන පුරාගෙන යනකොට පින් වැඩෙන්න වැඩෙන්න බුදුරජාණන් වහන්සේගේ වචනය විශ්වාස කරන්න තරමට මනස දියුණු වෙනවා. අන්න එදාට තමයි බුදුරජාණන් වහන්සේ කියපු දේ ඇත්තද කියලා හොයන්න අපට හිතෙන්නේ. එදාට තමයි මේ ශාසනයට අපි එන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය අධික වෙන්න ඕනේ මේ සමත විපස්සනා භාවනාව ප්‍රගුණ වෙන්න නම්. එහෙම නැති කෙනෙක් භාවනා කරනවා කියන එක විහිළුවක් විතරමයි. එයාට යම්කිසි කායික මානසික සැනසෙල්ලක් තියෙන්න පුළුවන්. හැබැයි භාවනාව වැඩෙන්නේ නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේ වදාළ දේ විශ්වාස කරන්න හෝ ඒ දේ ගැන සැකයක් කරලා ඒ ගැන හොයන්න හරි හදවතේ සිතුවිල්ලක් පහළ වෙන්නේ අන්න ඒ නිසා. ඊළඟට යටහත් පහත් පැවතුම් ඇතිවීම බුදු ගුණ මානසිකාර කරනකොට ඒ సంతානයේ යටහත් පහත් පැවතුම් ඇති වෙනවා. යටහත් පහත් පැවතුම් කියලා කිව්වේ දරදඩු බව නැති වෙනවා. උද්දච්ච බව නැති වෙනවා. ලොකු කන් නැති වෙනවා. තාන්න මාන්න ටික නැති වෙලා යනවා. පුදුම සුවච කීකරු යටහත් පහත් පැවතුම් ඇති උතුමෙක් වෙනවා. කියන දේ කියන විදිහට කරන්න බැරි කෙනෙකුට ගුරුවරයෙකුගෙන් කමටහනක් අරගෙන කවදාවත් භාවනා කරනවා කියන එක කරන්න එතකොට ගුරුවරයෙකුගෙන් කමඨහනක් අරගෙන බුදුරජාණන් වහන්සේ දෙනේ කමඨහන භාවනා කරන්න එයාට පළමුවෙන්ම යටහත් පහත් පැවතුම තියෙන්න ඕනේ. එහෙම නැති කෙනා හැම වෙලාවෙම Taman දන්න දේ එකට එකතු කරලා Taman දන්න Taman යන මාර්ගයක යන්න උත්සාහවත් වෙනවා. එතකොට ගුරුවරයා කියන දේ අහලා භාවනා කරන අය මග ගිහින් එයාව පහු කරගෙන යනකොටත් එයා එයා ඉගෙනගත්තු කමටහනේ නැවත නැවත කාලය ගත කරනවා. ඒ නිසා අපිට නිහතමානී බව යටහත් පැහැතුම් බව තියෙන්න ඕනේ මේ නිවන් මාර්ගයේ යන්න නම්. අපේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඇහෙනකොට අපේ හිතේ තියෙන මාන්නය කැඩෙනවා. අපේ මාන්නය හදාගෙන තියෙන්නේ එක්කෝ අපේ තරුණ බව නිසා, අපේ නිරෝගී බව නිසා, අපේ ධනය නිසා, අපේ නිලතල නිසා, අපේ උගත්කම් නිසා. මෙව නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඇහෙනකොට මෙව පුස්සක් වෙනවා. මෙව පුස්සක් වෙනකොට අපි නිකම්ම නිහතමානී යටහත් පහත් පැවතුම් ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවය ඇති වෙන්න ඕනේ. උන්වහන්සේගේ ගුණ හදමැදුරේ තැම්පත් වෙන්න ඕනේ. ඊළඟ තුන්වෙනි කාරණාව. මේවා ගොඩාක් විස්තර කරන්න ඕනේ. මම හිතන්නේ ඔයාලට හිතා ගන්න පුළුවන් මම පුංචි පුංචි කාරණා මතු කරනකොට ඒවා කොහොමද ඔයාලට නිවන් මාර්ගට උපකාර වෙන්නේ කියලා. සද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වීම ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙන්නේ නැතුව නිවන් දකින්න බෑ කියලා දන්නවනේ. ඉන්ද්‍රිය ධර්ම පහ සම වුණු දවසකනේ නිවන් දකින්නේ. එනිසා මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිම සිද්ධ වෙනවා මේ බුද්ධානුස්සති භාවනාව පුරුදු පුහුණු කරන කෙනාට. සද්ධාව වැඩෙනකොට වීරියක් වැඩෙනවා. සද්ධාව වීරිය දෙක වැඩෙනකොට සති සමාධි ප්‍රඥා වැඩෙනවා. සමාධි ප්‍රඥා සති මෙව වැඩෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිම අපේ නිවන් ගමනට ගොඩාක් උපකාරයි. ඔය ඉන්ද්‍රිය ධර්ම දුර්වල කෙනාට කියනවා ඒ ඉන්ද්‍රිය ධර්ම දියුණු නොවිච්ච කෙනෙක් කියලා. ඒ ඉන්ද්‍රිය ධර්ම අඩුවෙන් දියුණු වෙච්ච කෙනාට ඉක්මනට ධර්මය අවබෝධ කරගන්න බෑ. සම්මා සම්බුදවරු ධර්මය දේශනා කරන්න හොයාගෙන ගියේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තිබ්බු අයට. උන්වහන්සේ ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානීය කියලා එකක් තියෙනවානේ. ඒ ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥාණයෙන් උන්වහන්සේ බලනවා තමන් ගාවට එන සත්වයා හෝ මේ ලෝකේ කොතනක හෝ ඉන්න සත්වෙකුගේ ඉන්ද්‍රිය ධර්ම මොහු කුරා ගිහිල්ලාද? වැඩිලාද? වැඩිලා නම් ඔහුට පිහිට වෙන්න බුදුරජාන් වහන්සේ වඩිනවා ඔහුව නිවන් දක්කන්න. ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැති සත්වය උන්වහන්සේ ගාවට ආවොහම උන්වහන්සේ එයාට දානය ගැන දේශනා කරනවා. සීලය ගැන දේශනා කරනවා. මෞපිය උපස්ථාන ගැන දේශනා කරනවා. ඒ වගේම ඔය නොයෙක් ಗುಣධම් පුරන්න ලෞකික වශයෙන් තියෙන ಗುಣධම් පුරන්න දේශනා කරනවා. එයාලට චතුරාර්ය සත්‍ය දේශනා කරලා නිවන් දක්වන්නට වෙන්නේ නැහැ. උන්වහන්සේ දන්නවා. ඉන්ද්‍රිය ධර්ම වැඩිලාමදි. එනිසා මේ දාන ආදී පින්කම් කරලා එයාලගේ ඉන්ද්‍රිය ධර්ම එක්ක මේ ජීවිතේ දියුණු වෙන්න ඕනේ. එහෙම නැත්නම් මතු සසරක දියුණු කරලා මතු බුදු කෙනෙකුගේ ශාසනයක නිවන් දකින්න බුදුරජාණන් වහන්සේ හේතු සම්පත් හදලා දෙනවා. අර ගොවියෙකුට ධර්මීය දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ මාස 3ක් කුඹරට වැඩියේ ඒ මාස 3ක් යනකම් ඔහුගේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙලා තිබෙන්නේ නැහැ. නැත්තම් බුදුරජාන් වහන්සේට හැකියාව තියෙද්දී උන්වහන්සේ මාස 3ක් කුඹරට වඩින්නේ එයාට අවශ්‍ය පමණට ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නට මාස 3ක් බුද්ධ දර්ශනය ලබන්නට ඕන වුණා. ඒ වගේම එයාට සුදුසු සංවේග වස්තුව මතුවෙන්න ඕන වුණා. ඉතින් මේ මොහොත වෙනකන් ඉන්ද්‍රිය ධර්ම වැඩෙනකන් උන්වහන්සේ වැඩි. නිසා මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිම බුද්ධානුස්සති භාවනාවෙන් වෙනවා. ඒක ඒකාන්තයෙන් අපේ නිවන් ගමනට අවශ්‍යයි. ඊළඟ කාරණය තමයි අපේ පින්වත්නි පිනෙන් මහත් වෙන්න ඕනේ. පිනෙන් මහත් වෙනවා කියලා කියන්නේ කුසලයෙන් මහත් වෙනවා. බුදු ගුණ වඩන කෙනා. ඇයි මේ ලෝකේ බලවත්ම කුසල් අරමුණක් තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ නැමැති අරමුණ. ඊට වැඩියේ බලවත් වූ කුසල් අරමුණක් මේ ලෝකේ නැති තරම්. විදර්ශනා අරමුණ කියන්නේ නිවනට උපකාර වෙන එකක්. ඒක නිවනට හේතු උපකාර වෙන කුසල් අරමුණක්. හැබැයි අපට සංසාර භව ගමන සුවපත් කරගන්න හොඳ ප්‍රඥාවක් ලබන්න හොඳ ඉන්ද්‍රිය ධර්ම ලබන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ නැමැති අරමුණ තරම් වටිනා භාවනා අරමුණක් මේ ලෝකේ තවත් නැහැ. උන්වහන්සේ අරමුණු කිරීමෙන්ම අප්‍රමාණ කුසල් රැස් වෙනවා. ඔය පූජාවලට අපි කියන කතාවලින් අපේ පින්වතුන් ඒක දැනගෙන ඇති. බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීමේ කුසලයේ කොයිතරම් මහත්ඵලයිද කියලා. එතකොට පැය ගාණක් සති ගාණක් සතරේරියව්වේ ලෞතුරා බුදුරජාණන් වහන්සේව නැවත නැවත සිහිපත් කිරීම මොන්න සානං කුසල් සම්භාරයක් හදවත් තුළ වැඩෙනවද? ඒ කුසලයෙන් ශක්තිමත් වෙනකොට අපට ඒ సంతානේ කෙලස් දුර වේගෙන දුර වේගෙන යනවා. බුදු ගුණ වැඩෙනකොට නික්ලේශී බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහිපත් වෙනකොට උන්වහන්සේව සිහිපත් වෙනකොට හදමැදුරේ තියෙන කෙලෙස් ටික ටික යටපත් වෙලා යනවා. නීවරණ යටපත් වෙනවා. ඒ නිසා භාවනාවට බොහෝම පහසුයි එවැනි సంతානයකට. ඔහු වහා වැටහීමේ ශක්තිය ඇති කෙනෙක් වෙනවා. බුදුගුණ භාවනාවේ තියෙන ප්‍රධානම වටිනාකමක් තමයි වැටහීමේ ශක්තිය. මේ නිවන් මගේදී අපට ගොඩාක් උපකාර දෙයක් තමයි යම්කිසි දහම් කාරණයක් ගැඹුරු ධර්ම කාරණයක් කිව්වහම ඒක ඉක්මනින් තේරෙන්න ඕනේ. ඒක වැටහෙන්න ඕනේ. ඉතින් ගොඩාක් දෙනෙකුට නිවන් මඟ යන අයට ඒ ඉක්මනින් වැටහීමේ නුවණ අඩුයි. වහා වටහා ගන්නා නුවණ අඩුයි. ඉතින් ඒ නිසා යාළට නිවන් මඟ ගොඩාක් ප්‍රමාද වෙනවා. එවැනි අයට ගුරුවරු කමඨහන් ඇදුරු විශේෂයෙන් පුරුදු පුහුණු කරන භාවනාවක් තමයි මේ බුද්ධානුස්සති භාවනාව. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥාන බුදුරජාණන් වහන්සේගේ ගුණ නැවත නැවත මානසිකාර කරන්න කරන්න අපේ సంతානියේ වැටහීමේ නුවණ හිතාගන්න බැරි විදියට ආශ්චර්යමත් ලෙස දියුණු වෙනවා. එක වඩන අය දන්නවා. ඉස්සර තේරුම් බේරුම් කරගන්න බැරි දහම් කාරණා ඇසෙන පමාවට තේරෙන්න පටන් ගන්නවා. මෙහෙමයි මෙහෙමයි කියලා ඒ කාරණා වැටහෙන්න පටන් ගන්නවා. ඒ බුදු ගුණ භාවනා මානසිකාර කිරීමේ ආනිසංශය. ඔය සමහර අපේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේලා වැනි මෑත හිටපු උතුමෝ වගේම අතීතයේ අටුවා ටීකාවල සඳහන් වෙනවා අතීතයේ හිටපු මහා උතුමෝ පවා යම්කිසි විනය ගැටලුවක්, දහම් ගැටලුවක් ආපුවාම ඒක විසඳ ගන්න බැරි වුණාම උන්වහන්සේලා බුදු ගුණ භාවනා මනසිකාර කරනවා. බුදු ගුණ භාවනා මනසිකාර කරනවා ඒ ගැටලුව විසඳෙන කල්ම. ඉතින් බොහෝ ස්වාමීන් වහන්සේලා ඒ බුදුගුණ භාවනා මානසිකාරය තුළින් වැටහීමේ ශක්තිය හදාගෙන ඒ විනය කාරණා ධර්ම කාරණා විසඳගත්තු කතා ඔය අටුවාටිකාවල ගොඩාක් සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඉස්සරහට මම මේ කතා සුදුසු තැන්වලදී කියලා දෙන්නම්. ඊළඟ කාරණාව තමයි නිතරම සතුටු මුහුණෙන් කාලය ගත කරන්න පුළුවන් වෙනවා. අපේ පින්වත්නි ප්‍රීති සම්බොජ්ජංගේ යමෙකුගේ හිතේ නැත්තම් මෙතන සතුට කියලා කියන්නේ ප්‍රීතියට. බුද්ධානුස්සති භාවනා වඩන හදවත නිතරම ප්‍රීතිමත්ව පවතිනවා. නිතරම කුල්මත්ව පවතිනවා. දැන් අපේ අම්මලා අපේ තාත්තලා ජීවමාන බුදුරජාණන් වහන්සේ කෙනෙක් ගාව ගිහිල්ලා ඉඳගත්තොත් මහත්ය මතක් වෙයිද? නෝනා මතක් වෙයිද? දරුවෝ මතක් වෙයිද? පාඩු වෙච්ච මතක් වෙයිද? කරන්න තියෙන වැඩ මතක් වෙයිද? නෑනේ. මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන අප්‍රමාණ බුදු සිරියෙන් බුදු අසිරියෙන් බුදු මහිමයෙන් විරාජමාන වුණු ඇස් අයාගෙන කන් අයාගෙන ඇස් දල්වගෙන බලන්න පුළුවන් තරම් මේ තුන් ලෝකයේම තියෙන ලස්සනම රූපය දකින වෙලාවට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුදු කය රන් රසක් වාගේ බබලනවා. ඒ රත්තරන් අපිට පේන රත්තරන් නෙවෙයි මං කියලා දීලා තියෙනවා. මනුලව තියෙන රත්තරන්ට වඩා බොහෝම ප්‍රසන්නයි නාග ලෝකේ රත්තරන්. නාග ලෝකේ තියෙන ආභරණයක් දිව්‍යමය නාග ලෝකේ තියෙන ආභරණයක් දැක්කොත් අපේ අම්මලා S2 අහකට ගන්නෑ. ඒ තරම් ලස්සනයි ඒ රත්තරන් පාට. ඊට වැඩිය සිය දහස් ගුණයෙන් ලස්සනයි චාතුම් මහා රාජිකේ දිව්‍ය ලෝකේ දෙවිවරු දිව්‍යාංගනාව පලං කන කර ආභරණ. ඒවා දැක්කොත් වසී වෙනවා. ඒ තරම් ලස්සනයි ඒ රත්තරන් පාට. ඒ වගේම තමයි ඉහළ ඉහළ දිව්‍ය ලෝක වලට ගිහිල්ලා අවසානයේදී බ්‍රහ්ම ලෝක වලට ගියාම ඒ සියලුම බ්‍රහ්ම ලෝක වල තියෙන රත්තරන් වලටත් වැඩිය අතිශයින් ප්‍රසන්නයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරයේ තියෙන රත්තරන් පාට. තේරුණාද? එතකොට මහා බ්‍රහ්මියෝ පිරිසක් මැද්දේ අර ලස්සන කනකර පරං ආභරණ ඇති බ්‍රහ්ම රාජයෝ පිරිසක් මැද්දේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඉන්නකොට හරියට සූර්යාගාව කලාමැදිරියෝ ටිකක් ඉන්නවා වගේ අර බ්‍රහ්මයන්ගේ ආභරණ වල තියෙන රත්තරම් පාටේ ලස්සන. එතකොට අපට නාග ලෝකේ තියෙන රත්තරම් පාටවත් හිතා ගන්න බැරි නම් ඒක දැක්කහමත් ඇස් අයාගෙන බලනවා නම් අරසා ලස්සන බුද්ධ රූපයක් දිහා කොච්චර ඇස් අයාගෙන බලයිද අපි. මතක තියාගන්න. බුදුරුව බුදුරුව මුණ ගැහෙන හැමෝටමත් ඒ ලස්සන පේන්නේ නැහැ. ඒකට සංසාරේ පින් කරලා තියෙන්න ඕනේ. ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. හැමෝටම බුදු සිරි පේන්නේ නැහැ. සාමාන්‍ය සමන රූපයක් විතරයි පේන්නේ හැමෝටම. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ ඒ බුදු සිරි දකින්න ඒ ඒ නිසිපින් කරලා තියෙන්නත් ඕනේ. උන්වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ බලන්න නිසි පිංකම් තියෙනවා. උන්වහන්සේගේ ව්‍යාම ප්‍රභා ලක්ෂණ කේතුමාලා ලංකාරාදී බුදු රැස් දකින්නට සසර කළ යුතු නිසි පිං තියෙනවා. උන්වහන්සේගේ බුද්ධ කයේ තියෙන බුදු කෙනෙක් කියලා දකින්න පුළුවන් බව දකින්නටත් සංසාරේ කළ යුතු නිසි පිංකම් තියෙනවා. එහෙම නැති වුණොත් සාමාන්‍ය ශ්‍රමණ රූපයක් නැත්නම් සාමාන්‍ය තාපස රූපයක් මෙසින්ම දැකලා එහෙමයි කියලා සමහර උන්වහන්සේට බැනලා දොස් කියලා පැත්තකට අයින් වෙලා යනවා. ඒ ඇත්තෝ සංසාරේ බුදුසිරි දකින පින් කරලා නැහැ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේව දකින්ද ලැබෙන්න හේතු උපකාර වෙනවා වගේම මේ බුදුරජාණන් වහන්සේව සිහිපත් කරනකොට අපේ සිතේ පුදුම සතුටක් ඇති වෙනවා. හිතේ තියෙන සියලු දුක් සෝසුසුම් නැති වෙලා යනවා. දුක් වෙන්න තියෙන හේතු කාරණා සිතෙන් අයින් වෙලා යනවා. ඒ නිසා පුදුම ප්‍රීතියක් හිතේ හට ගන්නවා. ඒ ප්‍රීති සම්බොජ්ජංගය සිතේ ඇති වුණොත් තමයි අනිත් සියලු සම්බොජ්ජංග සිතේ වැඩෙන්නේ. සීලය රකිනකොට සීලය ගැන ප්‍රීතියක් ඇති වෙන්න ඕනේ. දන් දෙනකොට දානය ගැන ප්‍රීතියක් ඇති වෙන්න ඕනේ. භාවනා කරනකොට භාවනාව ගැන ප්‍රීතියක් ඇති වෙන්න ඕනේ. මෙන්න මේ ප්‍රීති සම්බොජ්ජංගයේ තියෙන හදවතකට විතරයි සමත විපස්සනා භාවනාව වැඩෙන්නේ. හොඳට මතක තියාගන්න. තේරුණාද? එනිසා මේ ප්‍රීතිය කියන එක ඇති වෙනවා බුදු ගුණ භාවනාව වඩනකොට. මම ටිකක් ඉක්මනින් කියලා දීගෙන යන්නම්. ගොඩාක් කරුණු කියන්න තියෙන නිසා. ප්‍රීතිය කියලා කියන්නේ සමාධියට ආසන්න ධර්මයක් කියලා අපේ පින්වතුන් දන්නවා. අහලා තියෙනවද නේද? ඉස්සරෝම පස්සද්ධිය සිත කය දෙකේ සංසිඳීම ඇති වෙනකොටම තමයි ප්‍රීතිය ඇති වෙන්නේ. මුදුගුණ භාවනා වඩන්න වඩන්න සිත කය දෙක නිවෙනවා සැනසෙනවා. එතකොට සිතේ මහා පුදුම ප්‍රීතියක් හටගන්නවා. ප්‍රීති සමාදත්තාය ප්‍රීතිය තමයි සමාධිය පිණිස හේතු වෙන්නේ. ප්‍රීතිය නැති හිතක කවදාවත් සමාධිය ඇති වෙන්නේ සමාධිය නැති හිතකට කවදාවත් යථාභූත ඥාන දර්ශනය ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රමෝද්‍ය බවත් ප්‍රීතියත් පාමොජ්ජ ප්‍රීති කියන දෙක නිවන් මගේ ඉස්සර වෙලාම හම්බෙන ධර්මතා දෙකක්. එනිසා යෝගාවචරය භාවනා කරන කෙනා නිතරම සිත පියුමක් වගේ පිපිලා කුල්මත්ව සතුටෙන් සොම්නසින්ම මේ භාවනා කර්මය දෙන්න ඕනේ. ඒකට මේ බුදුගුණ භාවනාව පුදුම වැදගත්කමක් තියෙනවා. ඊළඟට කුඩා මහත් බිය ඉවසීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ කුඩා මහත් බය ඉවසීමේ හැකියාව නැති කෙනාටත් නිවන් මඟ යන්න බෑනේ අපේ පින්වත්නි. නිවන් මඟ යනකොට ඒ නිවන් මගේදී එන බාධක ජය ගන්නට බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ సంతානියේ තැම්පත් වෙලා ඕනම අභියෝගයක් කඩාගෙන යන්න පුළුවන් තරමටම මේ මනස ශක්තිමත් වෙන්න ඕනේ. ඒ මනස ශක්තිමත් වෙන්නේ හදවතේ බුදු ගුණ වැඩෙනකොට. බය වෙච්ච වෙලාවටයි බුදු ගුණ සිහිපත් කරන්න ඉතිපිසෝ භගවා කියලා. ඒ බුදු ගුණ සිහිපත් වෙනකොට හදවත ශක්තිමත් වෙන හින්දා. හිත ශක්තිමත් වෙන හින්දා. එහෙමනම් නිරන්තරයෙන් බුද්ධානුස්සතියම වඩ වඩා ඉන යෝගාවචරයේ. එයාගේ సంతානීය බුදු මැදුරක් වාගේ වෙනවා. බුදු ගුණ තියෙනවා. එතකොට එයාගේ సంతානීය හැම වෙලාවකම අපි ගන්ධ කුටියට ගිහිල්ලා ඉන්නවා ඒ సంతාණයට යකෙකුට ප්‍රේතයෙකුට අමනුෂ්‍යයෙකුට තබා සොරෙකුට සතුරෙකුට තබා ජීවිතේ පැහැර ගන්න කෙනෙකුටවත් ඒ సంతාණයට බයක් ඇති කරවන්න බෑ. කඩු අමෝරාගෙන ආවත් ඔහුගේ సంతාණය බයක් ඇති වෙන්නේ නැහැ. సంతාණය බුදුමැදුරක් වෙලා බුදුගුණ ජීවමානයි හදවතේ. ජීවමාන බුදුගුණ පිරුණු චෛත්‍යයක් වාගේ හදවත. ඉතින් ඒ හදවතට හොරෙකුට සතුරෙකුට ලං වෙන්න පුළුවන්කමක් නැහැ. ඒකට හානි කරන්න බෑ. විසකට හානි කරන්න බෑ. මේ පපු කුහරය හරහා විසක් යනකොට විස නැති වෙලා යනවා. ආමාශයට යන්නේ නැහැ විස. බුදු ගුණ ශක්තියක් හදවතේ තියෙන හින්දා. ලේ ධාතුවට කැවිලා තියෙන හින්දා ඒ ලේ ධාතුව ප්‍රසන්න වෙනවා. ඒ නිසා ඕනම බයක් තැති ගැනීමක්, ලොමු දැන් ගැනීමක් නැතුව මේ නිවන් මඟ යන්නට වන වදුල් ඇතුළට රිංගන්න පුළුවන් වෙන්න බුදු ගුණ වඩලා තියෙන්න ඕන යෝගාවචරය. ගල්ලෙන් වල වන වදුල් වල තනියෙන් ඉන්න පුළුවන් වෙන්නේ බුදු ගුණ වඩලා තියෙන කෙනෙකුට. ඒ නිසා මේ බුදු ගුණ භාවනාව ගුරුවරු ඉස්සරෝම අපට දෙන භාවනාවක්. ඒ භාවනාව හොඳට පුරුදු පුහුණු කළාම දවස් ගණන් මිනිස්සු ඉන්න තැන් කිලෝමීටර 3 4 තියෙද්දි කැලේ ඇතුළට ගිහිල්ලා අපට භාවනා කරන්න පුළුවන්. බයක් නැති ගැනීමක් ඇති වෙන්නේ නැහැ. බුදු ගුණ භාවනාව යානිසංශයක්. එනිසා යෝගාවචරයට මේ බුදු ගුණ භාවනාව අත්‍යවශ්‍යයි. ඊළංකාරණේ දුක්සෝසුසුම් ඉවසීමට සමත් බව. මේ නිවන් මාර්ග යනකොට ගොඩාක් දුක්සෝසුසුම් වලට මුහුණ දෙන්න වෙනවා. නිවන් මාර්ග යන කෙනාට නෙවෙයි, එයාට ලැබෙන දුක්සෝසුසුම් බොහොම අල්පයි අපේ පින්වත්නි. නිවන් මඟ යන්නේ නැති කෙනෙකුට ලැබෙන දුක් සෝසුසුම් එක්ක සියල්ල අතහැරලා නිවන් මඟ යන කෙනෙකුට ලැබෙන දුක් සෝසුසුම් හරිය අල්පයි. ඒ නිවන් මඟ යන කෙනාට එන අල්ප වූ දුක් සෝසුසුම් ටිකක් ජය ගන්නට නම් මේ බුදුගුණ භාවනා වඩලා ශාස්ත්‍රුන් වහන්සේ එක්ක එකට ඉන්න ඕනේ. මහා අසුරයෝ පවා බුදුරජාණන් වහන්සේගේ ගුණේ නිසා හානි කරන්නේ නැතුව පැත්තකට උනානේ. ඡන්ද පිරිත, සූර්ය පිරිත අපි හදවතට ගන්න තියෙන මේවා. බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියන පමණින්ම රාහු අසුරන්දයා චන්ද්‍ර දේවපුත්‍රයා මිදෙව්වා. සරණ ගියා කියන තැනින්ම. එතකොට මේ බුදු ගුණ වඩලා වඩලා సంతානයේ බුදු ගුණ තියෙනකොට කිසිම කෙනෙකුට ආය අපට දුකක් කරදරයක් පමුණවන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ දන්න හදවතට උන්වහන්සේ මේ නිවන් මඟ එන්නකොට කරපු කැපකිරීම උන්වහන්සේ විඳපු දුක්සෝසුසුම් උන්වහන්සේ ඉවසපු දුක්සෝසුසුම් සිහිපත් වෙනකොට අපට එනව නිකන් අල්පයයි කියලා හිතෙනවා. එතකොට ඒවට මුහුණ දෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ සමග එක තැනක වාසය කරමි කියන හැඟීම. ඒක භාවනාවට කොච්චර ප්‍රයෝජනවත්ද? නේද? බුදුරජාණන් වහන්සේත් එක්ක එක තැනක වාසය කරනවා කියන හැඟීම එනවා. නිතරම බුදුගුණ සිහිපත් වෙන సంతානයකට. ඇයි මේ හදවතේ නිතරම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් එක්කම වැඩ ඉන්නවා කියන හැඟීම ඇති වෙනවා. ඒක කමඨහන වඩන්නට ගොඩාක් උපකාරයි. දැන් අපේ මහත්තුරු මෙතන භාවනාවට ඉඳගත්තා මහා ස්වාමින් වහන්සේත් එක්ක ඉන්නේ. නැත්තම් අනිත් යෝගාවචරෝ ටිකත් එක්ක ඉන්නේ කියලා සිතුවිල්ල આવොත් භාවනාව වඩන්න අමාරුයි. හැබැයි දැන් මම බුදුරජාණන් වහන්සේත් එක්ක ගන්ධකුටියේ ඉන්නේ කිව්වොත් භාවනාව වඩන්න කොච්චර පහසුද? අය රාග අරමුණක් එන්නේ නැහැ. හරියට බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්නේ හිත දිහා. දැන් බුදුරජාණන් වහන්සේ ගාවනේ ඉන්නේ ගන්ධකුටියේ ඉන්නේ උන්වහන්සේත් එක්කනේ ඉන්නේ. මට රාග අරමුණක් එනකොට, ද්වේෂ අරමුණක් එනකොට මේ මහා කරුණිකයන් වහන්සේ දකිනවනේ. ඉතින් ඒ නිසා හිතලවත් ඒ අරමුණක් ඇති කරගන්න බැරි තැනටම අපි සංවර වෙනවා ඉබේම අපේ පින්වත්. දන්නවද? ඔයාලා ඔයාලගේ හිත දකින කෙනෙක් ළඟ හිටියොත් ඔයාලා හිත ගැන කොච්චර සැලකිලිමත් වේද කියලා හිතන්න. ඇත්තටම හිතන්න. ප්‍රායෝගිකවම ඇත්තනේ. මේ කය ගැන සැලකිලිමත් වෙනවට වඩා සැලකිලිමත් වෙනවා නිකමටවත් වැරදි එකක් මනුස්සයා දකින්නවනේ. පේනවනේ. එතකොට අපේ පින්වත්නි බුදුරජාණන් වහන්සේත් එක්ක ඉන්නවා කියන හැඟීම ඇති වුණොත් ඔයාලා හිතලා නෙවෙයි. ඔයාලගේ හිත දෙන රාගාදී කෙලෙස් අරමුණු ඉබේම නතර වෙලා යනවා. එනිසා මේ බුදුගුණ භාවනා වඩලා වඩලා බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ලබලා නැත්නම් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ හදවතේ ජීවමාන කරගෙන මේ බුදුරජාණන් වහන්සේත් එක්කමයි ඉන්නේ කියන බව ඇති වුනහම එයාගේ කෙලෙස් එන එක ඉබේම නතර වෙලා යනවා. එයාට ඕනම භාවනාවක් බොහෝම සාර්ථකව රහතන් වහන්සේ නමක් භාවනාවට ඉඳගත්තා වගේ කරන්න පුළුවන්. කෙලෙස් එන්නේ එන එක ඉබේ නතර වෙන්නේ. පැහැදිලි නේද? දැන් අම්මා හරි තාත්තා හරි ෆෝන් එක බලනවා කියලා දරුවෝ දන්නවනම් පාස්වර්ඩ් එකක් දාන්න දෙන්නෙත් නැත්තම් දරුවෝ ඉබේනේ සංවර වෙන්නේ. දකී කියලා. අන්න ඒ වාගේ. අපිත් ඉබේම සංවර වෙනවා. ඒක ලොකු අත්දැකීමක් ජීවිතේට. ඒ කෙලෙස් එන්නේ නැතුව භාවනා කරන්න පුළුවන් වෙන එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ ගේ බුදුගුණ සිහිපත් කරනකොට පූජා සත්කාර ලැබීම වැඩි වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ సంతානයේ තියෙනවා නම් බුදුගුණ භාවනා කරනවා නම් බුදුගුණ මනසිකාර කරනවා නම් බුදුගුණ සාකච්ඡා කරනවා නම් බුදුගුණ කියනවා නම් බුද්ධ උපස්ථාන කරනවා නම් ඉතින් මේ දේවල් කරනකොට උපකාර කියනෙව්වා පූජා සත්කාර කියනෙව්වා සිව්පසේ කියනෙව්වා ගලාගෙන ඉන්නේ පන්සලක වුණත් විහෙර විහාරයක වුණත් අපේ ගුරුවරු එක කියලා දෙන සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා අතර තියෙන අදහසක් ඒක. යම් වෙලාවක යම් පන්සලකට සිව්පසේ ලැබෙන්නේ නැත්නම් ස්වාමින්වහන්සේ ළමකට සිව්පසේ ලැබෙන්නේ නැත්නම් ඒ කියන්නේ බුද්ධ උපස්ථානෙ මදි. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහිපත් කරනවා මදි. ඒ නිසායි සිව්පසේ නොලැබෙන්නේ. හරියට අපි කියමු ගහක් මුල බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පින්තූරයක් තියලා විහාර මන්දිරයක් නැහැ පන්සලේ ගහක් මුල තියෙන්නේ පුංචි පෙට්ටියක්. ඒ පෙට්ටියේ බුද්ධ පින්තූරේ තියලා උදේට දවල්ට හවසට Tamanට හොයාගන්න පුළුවන් එක වෑංජනයයි බතයිද ඒ වෑංජනේ බත ලස්සනට පිරිසිදුව පිළිවෙලකට බුද්ධ ගෞරවයෙන් හදලා බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව තියලා ගොඩාක් වෙලා බුදු ගුණ කියලා පිරිස් සජ්ජායනා කරලා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා කියලා හිතාගෙන බුද්ධ උපස්ථාන කළොත් සතියක් දෙකක් මාසයක් යනකොට ඒ පන්සල ලස්සනට හැදෙනවා බොහෝ මිනිස්සුන්ගේ ආකර්ෂණය ලැබෙනවා මොකද ලෞතුරා බුදුරජාණන් වහන්සේට පූජා සත්කාර වෙන තැන්වලට දෙවි දේවතාවෝ ලං වෙනවා. උන්වහන්සේ පිරූ පාරමී අප්‍රමාණයි. ඒ පාරමී බලෙන් උන්වහන්සේට පොද පූජා තියෙනකොට ඒවා හොඳට තියන්න උදා උපකාර හම්බ වෙනවා. රුපියලක්වත් අතේ නැතුව බුද්ධ පූජාවක් නැහැති කරන්නකෝ. හිතුවටත් වඩා හොඳට ලස්සනට ඒ පූජාව කරගන්න පුළුවන් වෙනවා. මිනිස්සු එකතු වෙනවා. සත්පුරුෂයෝ එකතු වෙනවා. අපටත් ලැබීම් ලැබෙනවා. ඒ තමයි මේ බුදුගුණ භාවනාවේ තියෙන නැත්නම් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කිරීමේ බුද්ධ උපස්ථානයේ තියෙන ආනිසංස. ගොඩාක් සිව්පසේ නැති දුප්පත් පන්සල් වල මේක ඇත්තක්. බුද්ධ උපස්ථානේ හරියට වෙන්නේ සමහරට විහාරයට බුද්ධ පූජාව තියන්න ස්වාමින් වහන්සේවත් යන්නේ නැහැ. සමහර දායකව ගිහිල්ලා ප්ලාස්ටික් භාජනවල කැත වෙච්ච භාජනවල නාබර බහැපු රෙදි වහගෙන ගිහිල්ලා ඒව තියලා ඔහේ එනවා. පහනක් හවසට විහාරේ කවදාවත් පත්තු වෙන්නේ නැහැ. ඉතින් මලක් මල් වට්ටියක් කවදාවත් ඒ විහාරේ පූජා වෙන්නේ නැහැ. ලස්සනට බුදුගුණ කිය කියා බොහෝ වෙලාව පැය ගාණක් බුද්ධ වන්දනාවක් වෙන්නේ නැහැ. ඉතින් මිනිස්සු එන්නේත් නැහැ, සාසනෙ එන්නේත් නැති වුණාම ඒත් දැන් අඳුරට යනවා. ඒ නිසා හොඳට බුද්ධ වන්දනා කළොත් බුද්ධ උපස්ථාන කළොත් හදමැදුරේ හොඳට බුදු ගුණ වැඩුවොත් මේ සිව්පසේ ලැබෙනවා කියන කාරණාව ගිහියෙකුට වුණත් ගරු සත්කාර නම්බු නාම අනිත් අයගේ ආකර්ෂණය ලැබෙනවා කියන කාරණාව සක්සුදක්සේ පැහැදිලි. ඒක සමාජයේ ඕන තරම් සාක්ෂි තියෙනවා. ඒ නිසා මේ භාවනා යෝගියෙකුට ගරු සත්කාර නම්බුනාම කියන එක නම් බාධාවක් තමයි. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේම දේශනා කළා මේ ගරු සත්කාර කියන එක කීර්ති ප්‍රශංසා කියන එක මඩ වගුරක් වාගේ කියලා. මේ මඩ වගුරේ ඉරුණොත් ආයෙ ගොඩ එන්න බෑ. භාවනා කරන යෝගියෙකුට විශේෂයෙන්ම තියෙන බාධකයක් තමයි ලෝකයා Tamanට ගරු කරන්න ගන්නවා. Tamanට සලකන්න ගන්නවා. තමන්ට පූජා සත්කාර කරන්න ගන්නවා. තමන්ගේ ಗುಣ කියන්න ගන්නවා. අන්න ඒක භාවනා යෝගයට එන ලොකු බාධාවක්. බොහොම ලස්සනට හොඳට බවුන් වඩමින් බණ භාවනා කරගෙන ඉන්න භාවනා යෝගාවචර ස්වාමීන් වහන්සේලා ඒ වගේම භාවනා යෝගාවචර ගිහි උදවිය පහු කාලෙක තන තන ධම් දේශනා කරන ධර්ම දේශනා කරන අර ගිහියන්ගේ කීර්ති ප්‍රශංසා නම්බු නාම නිසා උන්වහන්සේට පැයක් දෙකක්වත් භාවනා කරගන්න බැරි තැනටපත් වෙනවා. සමහරට අවුරුදු ගානක ආරාධනා බාර ගන්න වෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා හොඳට ධර්ම දරයි. හොඳට බණ භාවනා කරමින් කලක් හිටපු ස්වාමීන් වහන්සේලා. නමුත් දැන් උන්වහන්සේලාට ධර්ම දේශනා ඇවිල්ලා ගිහියන්ගේ පූජා සත්කාර ටික ඇවිල්ලා උන්වහන්ස ගාවට ගිහින් ඇවොත් අවුරුදු 10කටත් එහාට පින්කම් ධර්ම දේශනා බාර අරන් ඒවට ආරාධනා කරනකොට යන්න වෙනවා. මිනිස්සුන්ගේ ගරු සත්කාර උගුලට අහු වුණොත් අය මොන జగතිකටවත් ගැලපෙන්න බෑ. ඒක මම නෙවෙයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ. මහණනේ උඹලට ස්ත්‍රියකකින් ගැලවෙන්න පුළුවන්. හැබැයි උඹලට ගරු සත්කාර වලින් නම් ගැලවෙන්න බෑ කියලා වදාලා. බුදුරජාණන් වහන්සේ. එක සූත්‍රයක. ඉතින් ඒ නිසා මේ ගරු සත්කාර කියන එක, පූජෝපහාර කියන එක, නම්බුනාම කියන එක භාවනා යෝගයකට ගොඩාක් ලොකු බාධාවක්. ඔහුගේ විවේකයේ එකෙන් නැති වෙලා යනවා. භාවනා කරනකොට බුදුගුණ වඩනකොට ඕක නැතුවත් බෑ. ගුරුවරුන්ගේ ආශිර්වාද ලැබෙන්න ඕනේ. කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාගේ මෛත්‍රිය ලැබෙන්න ඕනේ. දෙවි දේවතාවුන්ගේ ආශිර්වාද ලැබෙන්න ඕනේ. එයාලගේ මෛත්‍රී සිත් අපට යොමු වෙන්න ඕනේ. මේ ඔක්කොම අපට ලැබෙනකොට තමයි මේ භාවනාව సంతානිය වැඩෙන්නේ. අපේ පින්වත්නි අපේ හදවතේ වැඩෙන ශක්තියම මදි. අපිත් එක්ක භාවනා කරන යෝගාවචරයන්ගේ ශක්තිය ලැබෙන්න ඕනේ. අපට ආශිර්වාද කරන අපේ පින් අනුමෝදන් වෙන දෙවියන්ගේ ශක්තිය ලැබෙන්න ඕනේ. තව භාවනා කරන බුදුපසේ බුදු මහරහතුන්ගේ කල්යාණ මිත්‍රයන්ගේ ඒ සිස්සතන් තුළ උපදින ධර්ම ශක්තියත් අපට ලැබෙන්න ඕනේ. මේ ඔක්කොම ශක්ති ටික එකට එකතු වුණු තැනක තමයි సంతානේ අපේ භාවනාව වැඩෙන්නේ. ඒ නිසා මේ බුදුගුණ භාවනාව ගොඩාක් අපට උපකාරයි. ඊළඟට අකුසල් දිශාවට සිත නොයෑම. අකුසල් දිශාවට සිත යන්නේ නැහැනේ సంతානේ බුදුගුණ තියෙනකොට නේ. අපේ පින්වත්නි මේ හැම එකක්ම ඔයාලගේ නිවන් මාර්ගට නැත්තම් සමත විපස්සනා භාවනාවට ප්‍රධාන භාවනා මාර්ගයට කොච්චර උපකාරද කියලා බලන්න. ඔයාලා ආනාපාන සති භාවනාව කරනකොට හිත අකුසලයක් දිහාවට යන්නේ නැතුව ගියොත් යන්නේ ආය බුදු ගුණයක් දිහාවට. సంతානේ බුදු ගුණ සතර ඉරියාවේ පුරුදු පුහුණු කරපු කෙනාට නිරන්තරයෙන් බුදු ගුණ මනසකාරයක් පවතිනවා. ඒක හිතලා කරන දෙයක් නෙවෙයි. ඔයාලා නිකන් ඉන්නකොට ඉබේ සින්දු කියවෙනවා නේ සමහර වෙලාවට. එයයි ආසාවෙන් අහපු දේවල්. සමහරට ආසාවෙන් බලපු ටෙලි නාට්‍යයක්, ආසාවෙන් බලපු චිත්‍රපටයක්, ආසාවෙන් මුණ ගැහිච්ච සිද්ධියක්, නැත්නම් තමන්ගේ දරුවෙක්, නෝනා, මහත්තයා, තමන්ට ආදරෙන් හදවතට දැනෙන්න කියපු වචනයක් ඉබේම ආපහු රව් පිළිරව් දෙනවා හදවතේ. මොනවා හරි හැම වෙලෙම හිතනවනේ. හිතලා හිතන්නේ නැති වුණත් හිතේ මොනවා හරි හිතෙනවනේ. හිත නවතින්නේ නැහනේ. පැහැදිලිද? එහෙමනම් අන්නේ හිතන එක බුදු ගුණ බවටපත් වෙනවා. හදවතේ බුදු ගුණ රැව් පිළිරැව් දෙනවා. එතකොට ආනපාන සති භාවනාවට හිත යොමු කරගෙන භාවනා කරනකොට හිත පිට යනවා නම් පිට යන්නේ ආයේ බුදු ගුණයකට. නිතරම හදමැදුරේ බුදු ගුණ වැඩෙන හින්දා. ඒ නිසා අකුසල් අරමුණු වලට හිත යන්නේ නැහැ. භාවනාවට පළමු කොට බුදු ගුණ භාවනා මානසිකාර කරලා තියෙන යෝගාවචරයකින්. ඊළඟ එක පාපයට ලැජ්ජා බය ඇතිවීම පව් කරන්න බය ලැජ්ජා ඇතිවීම යෝගාවචරයේකට කොච්චර උපකාරද කියලා අපේ පින්වතුන්ට හිතා ගන්න පුළුවන් විස්තර කරන්න දෙයක් නැහැ. බුදු ගුණ වඩන පුද්ගලයාට දෙවියෝ ප්‍රිය වෙනවා. මං කිව්වේ දෙවියන්ගේ ආරක්ෂාව ඕනේ. සම්මියද්දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට උපකාර අපට ඕනේ. ඒවා නැතුව මේ භාවනා මඟ වඩන්න බෑ. මේක සාමාන්‍ය දෙයක් නෙමෙයි ලොකු සටනක්. මේ සටනට ලොකු උපකාරයක් ඕනේ අපට. දැන් හමුදාවේ අය සටන් කරන වෙලාවට අපි බෝධි පූජා තියටි ආශිර්වාද කළේයි. ඒ ශක්තිය යත්තන්ට ඕනේ හින්දා. මුළු මිනිස්සු එකතු වෙලා ඒ අයට ආශිර්වාද කළේයි. ඒ ශක්තියලට ඕන හින්දා. අන්නේ ශක්තිය මේ නිවන් ගමන යනකොට මරසතන ජය ගන්න අපේ පින්වත්නි අපිටත් ඕනේ. ඒක ලැබෙන්නට නම් බුදු ගුණ භාවනා වඩන්නම ඕනේ. ඒ సంతානයකට තමයි ඒක ලැබෙන්නේ. දෙවියෝ ඔහු ආරක්ෂා කරනවා. බුදු ගුණ භාවනා වඩන යෝගාවචරයව දෙවිවරු ආරක්ෂා කරනවා. ඒ නිසා අපට මේ බුදු ගුණ වඩලා භාවනා මග වඩන්න ගත්තාම දෙවියන්ගේ ආරක්ෂාව නොඅඩුව ලැබෙනවා. කවුරු හරි භාවනාවට කරදර කරන්න එනකොට මගදී වලක් කරනවා. අපි දන්නේ හැබැයි එහෙම දේවල් වෙනවා. සමහරට ඔයාලට තේරෙන්නේ නැහැ. ඔයාලා භාවනා කර කර ඉන්නකොට ඔයාලට භාවනාවට එන බාධා කෙමෙක් කෙමෙන් අඩු වෙලා යනවා. ඒ අඩු වෙලා යන්නේ වෙන කිසිවක් නෙමෙයි දෙවිවරු තමයි මේ උපකාර කරන්නේ අපිට. අපේ භාවනා මග වඩන්න යාලා අපට උපකාර කරනවා. සමහරට අපේ මහත්තයා මෙතන භාවනා කරනවා නෝන පණිවිඩයක් අරගෙන එනවා. මෙන්න මෙහෙම කරදරයක් කියලා. එතකොට එයාට කරදරේ වෙනුවෙන් මහත්තයාට ඇවිල්ලා කියන්න බැරි වෙන්නට එයාට කරදරේ විසඳ ගන්න විසඳුමක් සමහර වෙලාවට දෙවිවරු හදලා දෙනවා. එතකොට නෝන ආපහු හැරිලා යනවා මහත්තයාට කරදර කරන්න ඕනේ දැන් එක හරි කියලා. අන්න එහෙම රැකවරණ අපට ලැබෙනවා. මේ නිවන් මගමනේදී. එනිසා මේ බුදුගුණ භාවනාව තුළ දෙවියන්ගේ ලැබෙන ආරක්ෂාව පිහිට උපකාර අපට ගොඩාක් වැදගත්. ඒ ආත්මයේදී මාර්ගඵලයක් ලබන්නට බැරි වුණොත් ස්වර්ගේ උපදිනවා. දිව්‍ය ලෝකේ උපදිනවා. ඒක ඕනනේ. මොකද භාවනා කරගෙන යනකොට මේ නිවන් ගමනේ යම් තැනකට අපි දියුණු වුණාම මොනවා හරි හේතුවකට මැරෙනවා. මැරෙනකොට නිදා පිබිතියාක් මෙන් දිව්‍ය ලෝකෙ ඉපදෙලා එතන ඉඳලා සක්මන් කරන්න පුළුවන් ආයේ. එහෙම පුළුවන් වෙන්නේ බුදු ගුණ වැඩපු సంతානයක් තියෙන යෝගාවචරයෙකුට විතරයි. උනත් බුදු ගුණ භාවනා වඩපු කෙනෙකුට දිව්‍ය ලෝකයක උපදින්න පුළුවන්. ඒක බුදු ගුණ විතරක් වඩන එකේ ආනිසංශයක් තමයි. හැබැයි බුදු ගුණ භාවනා වඩලා නිවම්ම විදර්ශනා භාවනාව වඩන යෝගාවචරයෙකුට සුගතිය යන්නත් පුළුවන් එතන ඉඳලා නිවනේ ඉතුරු කොටස් ටික නිවන් මාර්ගයේ ඉතුරු කොටස් ටික දිව්‍ය ලෝකයේදී සම්පූර්ණ කරගන්නත් පුළුවන් මෙන්න මේ විශේෂ කාරණා කීපයක් වෙන්නේ හැබැයි බුදුගුණ භාවනාවේ ආනිසංස උිට වැඩිය ගොඩාක් වැඩි අපේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ මේ බුදුගුණ භාවනා මානසිකාර කිරීම තුළ අපේ චිත්තසංතානයේ තියෙන ධාරිතාව වැඩි වෙනවා. ඒක තව ආනිසංශයක්. මේක සතහන් නොවුනත් ඒක ලොකු ආනිසංශයක් අපේ සිතේ තියෙන ධාරිතාව වැඩි වෙනවා. මම මේකට උදාහරණයක් ගන්නම් හැමෝම දන්න එකක්. අපි පරිගණකයක් ගත්තොත් මේ පරිගණකයේ තියෙනවා ස්ථීර මතකය කියලා එකකුත් తాවකාලික මතකය කියලා එකකුත්. එතකොට මේ ස්ථීර මතකය කියන එකේ තමයි අපේ තොරතුරු සියල්ල ගබඩා වෙලා තියෙන්නේ, තැම්පත් වෙලා තියෙන්නේ. හැබැයි අපි යම් කිසි වැඩක් කරනකොට අර ස්ථීර මතකයෙන් තොරතුරු ටික මේ తాවකාලික මතකයට අරගෙන ඇවිල්ලා ඒකේ තමයි එහාට මෙහාට කලමනාකරණය කරන්නේ. එතකොට ලොකු වැඩක් කරන්නට, ඒ කියන්නේ කරුණු ගොඩක් වැඩි, දත්ත ගොඩක් වැඩි, ලොකු වැඩක් කරන්නට ඔය తాවකාලික මතකය කියන එක ටිකක් වැඩි වෙන්න ඕනේ. එහෙම වුණාම හිර වෙන්නේ නැතුව, හිටින්නේ නැතුව පහසුවෙන් ඒ වැඩේ කරගන්න පුළුවන් වෙනවා. එතකොට අපේ මේ సంతානෙත් මේ භාවනා යෝගීකුගේ సంతානෙත් ඔන්න ඔය කියන ස්වરૂප දෙක තියෙනවා. අපට එහෙම දෙකක් තියෙනවා නෙවෙයි. නමුත් අපට එහෙම තත්ත්ව දෙකක් තියෙනවා ස්වરૂප දෙකක්. අපි මේ ඉගෙන ගන්න දහම් කාරණා හැම එකක්ම අපේ මතකයේ තැම්පත් වෙනවානේ. හැබැයි දැන් අපි මේ වෙනකොට අපේ මහත්යලා දැන් ඉගෙනගත්තු දේවල් පුංචි කාලේ ඉඳලා. ඉගෙනගත්තු ඔක්කොම දැන් මේ වෙලාවේ මනසේ වැඩ කරනවද? නෑනේ. දැන් මේ වෙලාවේ වැඩ කරන්නේ මම මේ දේශනා කරන ටික. මේ කරුණු ටික තමයි මනසේ වැඩ කරන්නේ. ඒ වගේම ජීවිතයේ ඒ ඒ තැනදී කටයුතු කරනකොට අර මතකේ තියෙන ඔක්කොම එන්නේ නැහැ. ඒ ඒ දේට අවශ්‍ය ටික විතරයි මනසේ වැඩ කරන්නේ. ඔයාලා හොඳට කල්පනා කරලා බැලුවොත් අපට ඒ මොහොතෙහි සිහි කරගන්න බැරි වුණත් දීර්ඝ කාලීනව අවශ්‍ය මොහොතෙහි ගන්න පුළුවන් ලොකු මතක ශක්තියක් අපි ගාව ඒ වගේම ඒ මතක ශක්තියෙන් එතෙන්ට අවශ්‍ය කරුණු ටිකක් අරගෙන ඒ වෙලාවේ කල්පනා කරන්න පුළුවන් හැකියාවකුත් අපිට තියෙන කරුණු දෙක තුනක්. දැන් ඔයාලා රස්සා කරන නිසා ගොඩක් වෙලාවට ඒ අත්දැකීම ලැබලා ඇති. අපි ඉගෙනගත්තු දැනුමින් යම් යම් කොටස් කීපයක් අරගෙන එකවර කරුණු කීපයක් එකට සලකා බලනවා. සමහරට මේ බිලේ තියෙන ටිකයි අරයා දාපු බිලේ ටිකයි කියන මේ දෙක එකට සසඳලා බලන කරුණු දෙකක් එකවර වැඩ කරනවා මනසේ අපි. මෙන්න මේ හැකියාව අපට තියෙනවා. මේ ධාරිතාව වැඩෙනවා කියලා කිව්වේ මතක ශක්තියට නෙවෙයි. එකවර සම්මර්ෂණය කරන්න පුළුවන් කරුණු ප්‍රමාණය වැඩි වෙනවා. අන්නේ ධාරිතාව වැඩි වෙනවා. මේ බුදු ගුණ භාවනා වඩනකොට. ඒ නිසා යෝගාවචරයේකට මේ බුදු ගුණ භාවනාව ගොඩාක් වැදගත් වෙනවා. මොකටද? මෙන්න මේ තාව ඒ මොහොතෙහි සිහිපත් කරන්න පුළුවන්, මානසිකාර කරන්න පුළුවන් කරුණු ප්‍රමාණය වැඩි වෙන හින්දා. දැන් මතකයෙන් ගණනක් හදන්න දුන්නොත් දැන් අපි උදාහරණයක් ගමුකෝ අපි කියමු 125 6න් වැඩි කරන්න කිව්වොත් දැන් ඕක මනසින් හදන්න එපා හ්ම් 125 6න් වැඩි කරන්න ගියාම මනසින් හදන්න ඕනේ දැන් කරුණු කීපයක් එකතු කරගන්න එපා දැන් සාමාන්‍යයෙන් කෙනෙක් මං හදන නිකන් උදාහරණයක් කියන්නම්කෝ. එක එක කෙනාට එක එක ක්‍රම ඇති. මේ සරල ගානක් නිසා මේක. නමුත් යා ලොකු ගානක් දුන්නොත් ඔයාලා හදන ක්‍රමයක් මම මේ කියන්නේ. ඉස්සර වෙලා 100 වට එකතු කර ගන්නවා. 100 6ක් 600යි. ඒක අමතක නැහැ. ඒක ඒ වෙලාවේ මනසේ වැඩ කරනවා. 100 6ක් එකට එකතු කරන ගානත් මනසේ වැඩ කරනවා. ඊළඟට 25 6ක් එකට එකතු කර 25 6ක් එකතු කර ගන්න බැරි නම් 25 4ක් එකතු කරනවා. හා 100යි. ඒ 100 මෙතෙන් එකතු කරපුවාම ආ දැන් 700යි. තව 25 වල දෙකක් තියෙනවා. ඒ දෙක තුන 50යි. එහෙනම් 750යි. දැන් අපේ පින්වත්නි කරුණු ගණනාවක් වැඩ කළානේ. ඔක හරියට නිකන් 100 ඒවා එකතු කරපු එක එක වැඩක්. 25 ඒවා හතරක් එකතු කරපු එක එක වැඩක්. ඒක ආපහු අර ගොඩට එකතු කරගත්තු එක තව වැඩක්. ඔය ටික ඔක්කොම අපි එකවර කරගත්තානේ. අර 100 වටික එකතු කරලා 25 වටික එකතු කරනකොට 100 වටික එකතු කරපු මතකේ නැති වුණේ නෑනේ. ඒකත් හැමෝම මතකේ තියාගෙනමනේ අරට එකතු කළේ. අපේ පින්වත්නි ඕක හැමෝටම කරන්න බෑනේ. එයාට 100 වටිකත් පොතක ලියන්න ඕන නැත්නම් ඇඟිලි ගනින්න ඕනේ. අර අපේ වාගේ මතකේ ධාරිතාව අඩුයි ඒ අයගේ. ඒ නිසා 100 වටික එකතු කරපුවාම ඒක හරි කියමුකෝ 25 වටික එකතු කරනකොට අරක මතක වෙනවා. අරක මැකිලා ගිහිල්ලා. ඒ කියන්නේ ඒක දරාගෙනම අරක කරන්න ධාරිතාව අඩුයි. ඔන්න ඔය කියන ධාරිතාව වැඩි වෙනවා අපේ මනසේ මේ බුදු ගුණ භාවනා වඩනකොට. දැන් තේරෙනවද මේ නිවන් ගමනදී විශේෂයෙන් විදර්ශනා භාවනා වඩනකොට බොහෝ කරුණුකාරණා සම්මර්ෂණය කරන්න තියෙනවා අපිට. ඒ කරුණුකාරණා සම්මර්ෂණය කරනකොට අපි ගන්න භාවනා අරමුණ සමහර වෙලාවට. ඒක චතුරාර්ය සත්‍යයට නංවන්න වෙනවා. ඒ ධර්මකාරණයේ තුලම ඉඳගෙන ඒකම පටිච්ච සමුප්පාදයට නංවලා බලන්න වෙන අවස්ථා තියෙනවා. ඒකම ඊළඟට ආයතන ධර්ම හරහා බලන්න ඕනේ. එතන කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් මේ විදිහට නොඑක් නොඑක් කරුණු සම්මර්ෂණය කරන්න වෙනකොට අපිට මේ ධාරිතාවේ ගොඩාක් ඕනේ. ඒ නිසා මේ කමටහන් වඩන කෙනෙකුට යෝගාවචරයෙකුට මේ ධාරිතා ශක්තියක් ගොඩාක් වැදගත් නිසා බුදු ගුණ භාවනාවට ඉස්සර වෙලා හොඳට වඩන්න ඕනේ. හොඳයි ඉතින් තව කරුණු කාරණා ගොඩක් ඉදිරියේදී කියලා දෙන්නම්. විශේෂයෙන්ම මේ බුදුගුණ භාවනාව මම ඉක්මනට ඉවර කරනවා. හැබැයි බුදුගුණ භාවනාවේ මූලික කරුණු ටික මම තව ටිකක් දිගට කියනවා. මොකද ඒක දැනගත්තොත් ඊළඟ භාවනාවලට ඒකේ කරුණු කීපයක් එනවා. එතකොට ඊළඟ භාවනා ඊට කෙටියෙන් මට කියලා දෙන්න පුළුවන්. හැබැයි කෙටියෙන් කිව්වත් දිගයි. බුදුගුණ භාවනාවෙන් කොහොමද ප්‍රායෝගිකවම අපි චිත්ත සමාධියක් උපදවගන්නේ කියන කාරණාව තමයි මේකේ අවසානය. තේරුණාද? ඒ නිසා මේක හොඳට හිතට දාගෙන අපේ පින්වතුන්ට මේ කියපු කාරණාවලින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් දැන්. ඔයාලා ඔය බුදුගුණ භාවනාවේ ආනිසංස ටික පුංචි ඕන තරම් කියවලා ඇති. ඕන තරම් අහලා ඇති. ලිපි ඕන තරම් දැකලා ඇති ඔය ආනිසංස ටික. හැබැයි ඔය ආනිසංස ටික අපිට නිවන් ගමනට උපකාර වෙන්නේ කොහොමද කියලා අද මේ මානසිකාර කරපු ටික සමහරට මේ වෙනකම් මානසිකාර කළේ නැහැ. ඒ නිසා බුදු ගුණ භාවනාව කොච්චර අපේ නිවන් ගමනට වැදගත්ද කියන එක හිතට වැටුන්නේ නැහැ. ඒ නිසයි මේ කාරණා ටික ආයි කියලා දුන්නේ. අද දුන්නු පත්‍රිකාවට එන්න බැරි වුණා. අපි ඒක ඊළඟ සතිය කරමු. ඔය පත්‍රිකාවේ තියෙන්නේ බොහොම කෙටි කාරණා ටිකක්. ගොඩාක් විස්තර ඔයාලට විශේෂයෙන් දැනගන්න අවශ්‍ය වෙන ගොඩාක් විස්තර මම දේශනාවෙදි කියලා දෙනවා. මූලික කරුණු ටික සාරාංශයක් විතරයි පත්‍රිකාවේ තියෙන්නේ. භාවනාව සම්බන්ධ කියන්නේ බුදු ගුණ භාවනාව සම්බන්ධ නැත්නම් භාවනා පූර්වක්‍ෘත්‍යයේ සම්බන්ධව මොනවා හරි ඔය කාරණා සම්බන්ධ දැනගන්න දෙයක් තියෙනවා නම් සාකච්ඡා කරන්න දෙයක් තියෙනවා නම් සැකයක් තියෙනවා නම් දැනගෙන ඉන්න කාරණයක් හරිද කියලා හරි දැනගන්න ඕන නම් අහන්න පුළුවන් අධ්‍යාපනය ලබන ළමයින්ට උනත් ඔය බුදුගුණ භාවනාව පුරුදු පුහුණු කරනවා නම් ගොඩාක් හොඳයි. බුදුගුණ භාවනාව වඩනකොට ඉක්මනින්ම සම සමාධි ආලෝක ලබන්න පුළුවන්. ධ්‍යාන ආලෝක නෙවෙයි සමාධි ආලෝක ලබන්න පුළුවන්. ඒ කියන්නේ අපේ චිත්තසංතානයේ අර ප්‍රසාරණය වීමත් එක්ක චිත්තසංතානයේ නුවණ වැඩිවීමත් එක්ක සද්ධාද ඉන්ද්‍රිය ධර්ම වැඩිවීමත් එක්ක අකුසල් අරමුණු සිතට එන එක අඩුවීමත් එක්ක අපේ සිතේ තියෙන ප්‍රභාස්වර ගතිය ඉක්මනට මතුවෙන භාවනාවක් තමයි බුදුගුණ භාවනාව කියලා කියන්නේ. මොකද ශාස්ත්‍රොන් වහන්සේගේ ගුණ සමුදායක් සිහිපත් කරන්නේ. ඒ නිසා මේ බුදුගුණ සයුරට කෙමෙන් කෙමෙන් වහිනකොට සිතේ තියෙන ප්‍රභාස්වර බව මතුවෙනවා. ඒ සමාධි ආලෝකය කියන එක විදර්ශනා භාවනාවට ගොඩාක් වැදගත් වෙනවා. දැන් බුදුගුණ භාවනා වඩලා සමාධි ආලෝක යන්තම් හරි කියන්නේ සිතේ ප්‍රභාස්වර බව යන්තම් හරි වතු කරගත්තු කෙනෙකුට දැන් ඔයාලා S2 පියාගෙන නාසිකාගට සිහිය යොමු කරගත්තාම මොකුත් පේන්නේ මොකුත් පේන්නේ සමහරට මොකුත් දැනෙන්නේ ඝන අන්ධකාරයක් විතරයි එහෙමයි. හැබැයි මේ බුදු ගුණ භාවනාව වඩලා ධානාලෝක යන්තම් හරි මතු කරගත්තු කෙනා ඒ කියන්නේ දන්නා මට දන්නව ඇති S2 පියාගත්තාම මේ ඝනාන්ධකාර බව නෑ ඒ సంతානේ. ඒ సంతානේ තියෙනවා ඔයාලා S2 පියාගත්තාම එලියක් වැටුණාට පස්සේ ලැබෙන ආලෝකය වගේ එකක් නෙවෙයි సంతානේම ඇති වෙන ආලෝකයක් තියෙනවා. එතකොට නාසිකා අගට අවධානය යොමු කරනකොට අර ප්‍රභාස්වර බවත් එක්ක අර ආලෝකයත් එක්ක හරියට නිකන් හුස්ම කය හොඳට පේන්න පටන් ගන්නවා. ශනි ඒක හොඳට දැනෙනවා විතරක් නෙමෙයි පේන්නත් පටන් ගන්නවා. ඒ නිසා ආනාපාන සති භාවනාව හුස්ම කය ඉතා පහසුවෙන් අල්ලන්න පුළුවන් බුදුගුණ භාවනාව වඩලා ඒ ආනාපාන සති භාවනාව කරන යෝගාවචරයට. හරියට මීදුමක් 11 ආගෙන් ඉහළට පහළට යනවා වාගේ දැනීම විතරක් නෙමෙයි හිතට පෙනීමකුත් සිද්ධ වෙනවා. ඒ දැනීමයි පෙනීමයි කියන දෙකත් එක්ක ඉතා පහසුවෙන් වෙන අරමුණු වලට හිත යන්නේ නැතුව මේ ආනපාන සති භාවනාව ප්‍රගුණ කරගන්න පුළුවන්. ඉතින් අද ගොඩාක් වෙලාවට වෙලා තියෙන්නේ කෙලින්ම ප්‍රධාන භාවනාවට බහිනවා. මේ පැරණි යෝගාවචරයෝ, එවැගේම ආචාර්යවරු, පැදුරු පරපුරෙන් ආපු මේ භාවනා ක්‍රමය අතහරිනවා. භාවනා ක්‍රමය අතහැරලා සමහරට අවුරුදු ගාණක් නාසිකාග හිත තියාගෙන ඔට්ටු වෙනවා. හැබැයි මෙයා නිවැරදි භාවනා ක්‍රමේ හරියට කමටහනක් අරගෙන නිවැරදි භාවනා ක්‍රමේ අරගෙන හරියට භාවනා කළා නම් සමහරට සතියකින් දෙකකින් මාසයකින් මාස දෙක තුනකින් හරි හොඳට හුස්ම කය දියුණුවටපත් වෙනවා. ඒක එහෙම වෙන්නේ නැතුව අර නිවැරදි ක්‍රමයට කරන්නේ නැතුව සමහරට අවුරුදු ගණන් ඔට්ටු වෙනවා. නමුත් කවදාවත් විනාඩි 5ක් 10ක්වත් නාසිකාග සිහිය පවතින පවතින්නේ නැහැ. හුස්ම කය දැනගන්න පුළුවන් වෙන්නේ නෑ යන්තම් ස්පර්ශයක් දැනගන්නවා. ඒක ඉතින් ඉහළ පහළ යනවා මෙනෙහි කරනවා. ආ ඒක නැති වෙලා වෙන අරමුණ වලට හිත යනවා. ඉතින් හැමදාමත් අර අර නට් එක නැති වෙච්චි සෙක්කුරෝදේ වාගේ අර කරත්තරෝදේ වාගේ අහුනනවා ටික දුරක් යනකොට ආය ගැලිලා වැටෙනවා ආය කරත් නතර කරනවා බහිනවා ආය කරත්තට මුක්කක් ගහලා රෝදේ තියනවා අර ඇනේ නෑ දාන්න ඇනේ වැටිලා ආය ආය ගැලවෙනවා අන්න ඒ වාගේ භාවනාව ඉතින් ඒක එහෙම වෙන්නේ මේ පිළිවෙලකට මේ වැඩේ කරන්න නැති නිසා දැන් තව මොන හරි දැනගන්න තියෙනවද අපි මහත්ය ආධිකාරමිකයා කියලා කියන්නේ ඕනම වැඩකට ඉස්සරෝම එන කෙනාට කියන පොදු වචනයක්. දැන් ශික්ෂාපදයක් වුණත් ඉස්සරෝම කන්න කෙනාට කියන්නේ ආධිකාරමිකයා කියලා. එයාට ඇවත් නැහැ. ආධිකාමිකෝ අනාපත්‍ති. ඉස්සරෝම සිල්පදයක් කන්න කෙනාට ඇවත් නැහැ. ඉස්සරෝම සිල්පදයක් කියන්නේ බුදුරජාණන් වහන්සේ සිල්පද පණවන්නේ ඉස්සර වෙලා ඉස්සරෝම සිල්පදේ කරන කෙනා. එයාට ඇවත් වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ සිල්පද පණවලා නැති හින්දා. එයාට ඇවතක් නැහැ. එයාට ඒ වරද කරලා බුදුරජාණන් වහන්සේ සිල්පදේ පැනෙව්වට පස්සේ කඩන අයට ඇවත් වෙනවා. එතකොට ආධිකාරමිකයා කියලා කියන්නේ ඒක ඉස්සරෝම කරන කෙනා. එතකොට ඔය ආධිකාරමික කුලපුත්‍රයා කියන වචනේ ඔය භාවනාවේදී ගොඩාක් මෙව වෙන්නේ අපේ පින්වත්නි අපි සංසාරේ පුරුදු කරපු පුරුදු නොකරපු කියන බවක් තියෙනවා. සමහර වෙලාවට ආනපාන සති භාවනාවේ නාසිකාග හිත තියාගත්තාම හොඳට ඉහළට පහළට යන හුස්ම වැටහෙනවා. ඊළඟට හොඳට හුස්මේ දිග කෙටි භාවයත් හොඳට වැටහෙනවා. එතනින් එහාට වැටහෙන්නේ නැහැ. ඉඳ ගන්න වාරයක් වාරයක් ගන්න එතනින් එහාට යන්න බෑ. එතකොට එතනින් එහාට යන පියවරට එයා අධිකාරමිකෙක්. මොකද එයා සංසාරයක පුරුදු කරලා නැහැ වැඩි. අපි පින්වත්නි අපි සංසාරයේ මේ පුරුදු කරපු ටික අපි ටක් ගාලා යන ආසනෙන් දෙකෙන්. සමහර අයට භාවනාවට ඉඳගත්තාම භාවනාව වැඩෙනවා ගොඩක් දුරට. සමහර අයට භාවනාව වැඩෙන්නේ නැහැ. ඒ වෙන කිසිවක් නෙවෙයි සංසාරේ පුරුදු කළ බව හා පුරුදු නොකරපු බවයි. නිසා මේ ආධිකාරමිකය කියලා කියන්නේ යම් තැනකට වෙනකන් අපි පෙර සසර බුද්ධ ශාසනයක හරි පුරුදු කරලා තියෙනවා නම් ඒ කොටසට අපි ආධිකාරමිකයෝ නෙවෙයි. අපි සංසාරේ බොහෝ සෙයින් පුරුදු පුහුණු නොකරපු කොටසට අපි ආධිකාර්මිකෝ. සමහර අය ආනපාන සති භාවනාවටම ආධිකාර්මිකෝ. ඉතින් එනිසා යෝගාවචරයේකට කමටහන් දෙනකොට ගුරුවරයෙක් ඔන්න ඔය ආධිකාර්මික කියන එක වෙන් කරගන්න ඕනේ. ඒක ගුරුවරයාගේ දක්ෂතාවයක් තියෙන. මෙයා මේ භාවනා කොටසට ආධිකාර්මිකෙක්. මෙයා මේ භාවනා කොටසට පළපුරුදු කෙනෙක් කියලා ඒ දෙගොල්ල කොටස් දෙක වෙන් කරගන්න ඕනේ. ඒ වෙන් කරගෙන අර පළපුරුදු කොටස ඉක්මනින් වඩන්නත් පළපුරුදු නැති කොටසට මුලපටන් පරිකරම කියලා දෙන්නත් ගුරුවරයා දක්ෂ වෙන්න ඕනේ. දැන් ආනාපාන සති භාවනාවේ පළවෙනි කොටස කළා, දෙවෙනි කොටස කළා, තුන්වෙනි කොටස මෙයාට වැටෙන්නේ නැහැ. ඒකට එයා ආධිකාරමිකේ බව ගුරුවරයා දැනගත්තාම ආධිකාරමික නොවන කෙනෙකුට කියලා දෙන භාවනා කොටස නෙවෙයි ආධිකාරමිකයාට කියලා දෙන්නේ. ඒ කොටසට වෙනම පරිකරම කරන්න තියෙනවා. ඒ ටික කියලා දීලා තමයි අතෙන්ට එන්න ඕනේ. එනිසා අපි මහත්මයා ආධිකම්මික කියලා කියන්නේ යම් දෙයකට අලුතෙන්ම යොමු වෙන කෙනාට. කෝඩුකාරය කියලා කියන්නේ හොඳයි ඉතින් එහෙමනම් අද වැඩසටහන අපි මෙතනින් නිමාවටපත් කරමු. අපේ සත්පුරුෂ මව්වරු පියවරු හැමෝම එකට එකතු වෙලා වටිනා ධම්ම අනුශාසනාවක් ධර්මකාරණා කීපයක් ජීවිතයට එකතු කරගත්තා. අපේ පින්වත්නි අපි ගොඩාක් බණ දන්නවා, ගොඩාක් ධර්මකාරණා දන්නවා. නමුත් අපිට ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි ඇසෝ බණ මානසිකාර කරලා සුතමේ ඥානෙ උපදවගන්නේ නැහැ. අපි බණ අහනවා බණ ඉගෙන ගන්නවා නමුත් අහපු බණ මානසිකාර කරලා ආ මේකටනේ මේ කිව්වේ මේකයි මෙහෙමනේ කියලා අර උපදින සුතමේ ඥානය අසෝදේ පිළිබඳ උපදින සුතමේ ඥානය උපදව ගන්න අපේ උත්සාහය මනයි. ඊළඟ කාරණය තමයි ඒ අසෝදේ කල්පනා කරලා ඒක අපේ ජීවිතයට ගලප ගන්න අපේ භාවනා මාර්ගයට අපේ සසරෙන් එතර වීමට ගලප ගන්න අපි සමහර වෙලාවට උත්සාහවත් වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණා දෙක පිළිබඳ දුර්වලතාවය අපි හැමෝම ගාව තියෙන හින්දා අපි කොච්චර කරුණු දැනගෙන හිටියත් විසඳුම් දැනගෙන හිටියත් ප්‍රායෝගිකව ඒව අත්හදා බලන්නෙත් නැහැ. අන්නේ විසඳුම් දැනගෙන හිටියත් ප්‍රායෝගිකව අත්හදා බලලා සාර්ථක භාවයටපත් වෙන්නේ නැති නිසා අපට මේ ධර්මයේ ලැබිය හැකි බොහෝ ඵල මග හැරිලා යනවා. පටාචාරාවට දරුවෝ ටික නැති වෙලා ස්වාමියා නැති වෙලා මව්පියෝ නැති වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාතාවකින් දුක්සෝසුසුම් ටික නිවිලා ගියා නම් ඔය කතාව අපි අහලා තියෙනවා විරුදු බණෙනුත් අහලා තියෙනවා කවි බණෙනුත් අහලා තියෙනවා ස්වාමින් වහන්සේලාගේ සාමාන්‍ය බණ කතාවෙනුත් අහලා තියෙන පොත්පත්වලිනුත් කියවලා තියෙනවා නමුත් අපට සමහරට ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ දැන් අපට දරුවෙක් නැති වුනහම අම්මා තාත්තා නැති වුනහම පුංචි අලාභයක් වුණත් මෙච්චර දුක් සෝසුසුමක් එනවා අපි මෙච්චර බන දන්නවා ඒ වුණත් අපේ දුක් සෝසුසුම් නැති වෙන්නේ නැහැ පටාචාරාව බන දැනගෙන හිටියේ නැහැ සූත්‍ර අභිධර්ම මොකවත් දැනන් හිටියේ නැහැ නමුත් එක ගාතාවක් දැනගෙන සියලු දුක් සෝසුසුම් ටික නැති කරගත්තා දරුවෝ නැති වුණු දුක නැති වුණා අම්මා තාත්තා නැති වුණු දුක නැති වුණා මුළු සේසතම නැති වෙච්ච දුකක් නැති වුණා. දැන් මේක අපට ප්‍රශ්නයක් වෙන්න ඕනේ. මේක විමසන්න ඕනේ. මේක හොයන්න ඕනේ. දන්න ස්වාමින් වහන්සේලාගෙන් කල්යාණ මිත්‍රයන් අහන්න ඕනේ. මෙවුවා හිතට ලොකු ප්‍රශ්න වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දොළොස්වෙනි වස වාසය කළේ කොතනද කියලා එක නෙමෙයි හොයන්න ඕනේ. ඔන්න ඕවයි ප්‍රශ්න වෙන්න ඕනේ. මොකද අපට ඒක ලොකු ප්‍රශ්නයක්, ලොකු ගැටලුවක්. අපිත් ওই ගාතාව දන්නවා. අපි මෙච්චර බණ දන්නවා. නමුත් එක දරුවෙක් නැති වුණොත් අපි හඬා වැළපෙනවා. මොකක්ද මේ ප්‍රශ්නේ? එතකොට පටාචාරාවට ඇහුණු බණයි අපට ඇහුණු බණයි අපි ඉගෙනගත්තු බණයි අතර මොකක් හරි අවුලක් තියනවද මොකක් හරි වෙනසක් තියනවද මෙන්න මේවයි පින්වත්නි අපට ඇති වෙන්න ඕනේ ප්‍රශ්න. ඉතින් මෙන්න මේ ප්‍රශ්න ඇති වෙන්නේ අර කියපු විදිහේ ධර්මීය ජීවිතයට එකතු කරගෙන ගලපාගෙන බලන කෙනෙකුට. ඉතින් අපේ සත්පුරුෂ මව්පියවරු දරුවෝ හැමෝම අන්නේ පිණිසයි උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසායි අදත් මේ වටිනා ධර්මකාරණා රාශියක් දැනගත්තේ. දැනගෙන හිටපු දේ ජීවිතයට භාවනාවට ගලප ගන්න හැටි දැන ඉගෙන ගත්තේ. ඉතින් මේ කාරණා ජීවිතයට එකතු කරගෙන තමන්ගේ නිවන් ගමනට ගලපාගෙන කොහොම හරි ඉක්මනටම බණ භාවනා දියුණු කරගෙන ගුණධම් දියුණු කරගෙන සුවසේ පාරමිතා සම්පූර්ණ කරගෙන බුදුපසේ බුදුමහරහතුන් සැනසුණු සාන්ත නිවනින්ම සැනසෙන්නට හැමදෙනාටම මේ උතුම් කුසලය ප්‍රඥා පාරමිතාවක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු අපේ මණ්ඩල ගිරිය ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලා හැමෝටමත් මේ උතුම් පින් අයිති වේවා. සසුන් කෙත බබළුවන්නට ලැබේවා. පෙරහීගෙන යන බුදු සසුන නගා සිටවන්නට ලැබේවා. ප්‍රතිපත්ති පූජා මල් මකරන්දයෙන් බුදු සිරිපා පුදා සසුන් ගුණ පිළිවෙත් මුදුන්පත් කොට නිවනින් සැනසෙන්න ඒ උතුමන් වහන්සේලාටත් මේ කුසල් උපකාර වේවා කියලා අපි පින් දෙමු. ඒ වගේම අපේ මේ උතුම් ඩුබායි ලංකාරාම භාවනා මධ්‍යස්ථානයත් ඒ මධ්‍යස්ථානයේ අපේ සභාපතිතුමන් ඇතුළු දායක මණ්ඩලයේ මව්පියවරු දූ දරු හැමෝටමත් ඒ වගේම බණ භාවනා කටයුතු වල නිරත වෙන යෝගාවචර අපේ සත්පුරුෂ මව්පියවරු දූ දරු හැමෝටමත් ඒකාන්තයෙන්ම මේ බුදු පෙරහැර අතනුහැර නිවන දක්වාම යාගන්ට මේ කුසල් උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අහස පුරා වැඩ ඉන්න දිව්‍ය රාජ මණ්ඩලයට නමින් මියගිය ඥාතීන්ට ලෝවැසි ජනතාවට මේ පින් අයිති වේවා. හැමෝටමත් මේ දහම් මැස පහළ වේවා. සද්ධර්මයේ සැනසෙල්ල ලැබේවා. ඒ හැමෝටමත් මේ ලෝතතු හොයන්න සිත් පහළ වේවා. බුදුරජාණන් වහන්සේගේ දහමට ඇවිල්ලා ඒහි පස්සිකේ ගුණයෙන් මේ දහමට ඇතුළු වෙලා මේ ධර්මය අවබෝධ කරගෙන මුලාවෙන් නිදහස් වෙලා අවිද්‍යාවෙන් නිදහස් වෙලා සාන්ත සැනසෙල්ලටපත් වෙන්න මේ කුසල් උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරමු. හොඳයි අපේ සත්පුරුෂ මව්පියවරු දූ දරුවෝ හැමෝටම සැනසෙල්ලක්ම වේවා කියන මේ සිතේ මහා සංගරුවන වෙනුවෙන් ආශිර්වාද කරනවා. අභිවාදන සීලේස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පත්තිහි සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තිහි ඉමිනාතේ සමිඤ්ඤතෝ